ගයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් හම්බෙලා තිනවා මේචික නිස්සනෝනේ ධර්ම දේශනාව සඳහා අද අගෝස්තු මාසයේ 3 වෙනිදා සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ අසුතවතෝ පුතුජනෝ ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනං චි සංජානාති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දේශනාවට දවසේ මාතෘකා පාඩේ උද්දෘත කරගත්තේ සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රය. අපි පසුගිය දවස් කීපෙම සති කීපෙම මේ මාතෘකාව මුල් කරගෙන නැත්නම් මේ සූත්‍රය මුල් කරගෙන මාතෘකා සපයා ගත්තා. ඉතින් ඒ සූත්‍රය එක ආරයකට තමයි ਸਰවචනාංශේ පෙළගස්වන්නේ සියලු ධර්මයන්ගේ ඒ පරියාය විස්තර කතා කතා කරන්නේ. එතකොට ධර්ම කියන පදේ පාවිච්චි කරනවා දේවල් කියලා නම් කරා. නමුත් ඒ අපි ගෞරවයෙන් සඳහන් කරන ධර්ම කියන අර්ථය නෙමෙයි ඒකේ තියෙන්නේ අතහැරිය යුතු දේවල් ගැන කියත හැකියි. මේවා දැනගන්නේ ගෞරව කරලා උඩ තියලා වඳින්න නෙවෙයි. දැනගත්ත ගමන් අතහැරෙන ධර්ම. ඒක නිසා ධර්ම කියන පදේටත් අමුතු අර්ථකථනයක් එනවා. ඒක සූත්‍රයේ ලයිස්තු වෙලා නැහැ. කෙසේ නමුත් ਸਰවචනාංශේ පෙන්ලා දෙනවා මේ ආධ්‍යාත්මික ගමන ගත කරනකොට යනකොට අපි පසු කරන හැතපොන් කණු ටික. ඉතින් මේකේ හැතැම්ම කණු 24ක් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් සංකල්ප 24ක් කියලා කියන්න පුළුවන්. දේවල් 24ක්, ධර්ම 24ක් ඉතින් ඒක මේ පෘථුවියෙන් පටන් අරගන්නේ. පඨවි ධාතුවෙන් පටන් අරගන්නේ. මොකද ඒක කවුරුත් දන්න දෙයක්. රජුරෝ වුණත් රජකම් කරන්නේ පඨවියට. ඉතින් පෘථුවිය ගොඩක් අයිති එක්කනා ලොකු බලකාරයෙක් කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් ඒක ඒ පෘථුවිය කියලා කියන්නේ ඉඩම් අක්කර ප්‍රමාණය ගොඩින් මඩින් මෙච්චරයි කියන එක තමයි මේ අසුතවත් පුතුජනයා දකින්න ආකාරය. සර්වචන්නාන්ත ඊට සාපේක්ෂව තව දැකී සිටි ආකාර තුනක් මේකෙ පෙන්වනවා. පාඨවිය කියන එකම සුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? රහතන් වහන්සේ කොහොමද දකින්නේ? ਸਰවචනාංශ කොහොමද දකින්නේ කියලා බලනකොට මේ පෘථවත් අසුතවත් පුතුජණයා අසුචිත් එක්ක ශ්‍රී ලංකන පොඩි දරුවෙක් වාගේ මේ තමන් ඉපදිච්ච බීමියට බැඳිලා ඒකේ ගෙවලෙක් වාගේ ඒකත් එක්ක අල්ලගෙන නට නැටිල්ල ගෙයි ගෙම්බෙක් වාගේ ඒ නිසා කවදා හරි පාඨවි කියලා කියන්නේ මේ තද ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, හැලු ගතිය, මෘදු ගතිය, එහෙම නැත්නම් සුමුදු ගතිය කියලා මේ පාඨවි ධාතුවේ ධාතු ලක්ෂණ තේරුම් ගත්තනම් අපි මේ අල්ලගෙන ඉන්නේ උලඟක් පදා ගන්න හදන වගේ දෙයක්. එතකොට අද අපි ඉගෙන ගන්න මේ අසුතවත් පුතුජනයා අපි කියන අන්ධ පෘ탁ජනයා මේ දේවල් අල්ලගෙන නටන නැටිල්ල. ඉතින් මේ පෘථිවියෙන් පටන් ගන්න ජලය වාතය තාපේ නැත්තම් තේජෝ ධාතුව විස්තර කරනකොට භෞතික විද්‍යාව විස්තර වෙනවා. අපි විශාල වශයෙන් සලකන භෞතික වස්තු, ස්ථිරණී චංචල දේපල, නිශ්චල චංචල දේපල වස්තු ටික පේනවා. අපි මේවට දවසක පැය කීයක් ගත කරනවද අපේ හිතේ සියයට කොච්චරක් ඒව ඇති කරන්න ඒව දරුවන්ට ලබලා දෙන්න එහෙම නැත්නම් පිටට අයිතියට ළඟා කරගන්න අපි කොච්චර පැටවියාපෝ තේජෝට ගත කරනවද ඒ ගත කරන තාක් ඒ අන්ධ පෘ탁ජන භාවේ නැත්නම් එච්චරම මෝඩ වෙන්නේ නැහැ එච්චර මේවට බැඳෙන්නේ ඒ වෙනුවට ඒව ධාතු වශයෙන් තේරුම් ගන්න කිව්වොත් ධාතු කියන්නේ සයන් ලක්කණං ධාරේතිති ධම්මෝ කියලා කියනවා. ඒ සෝලක්ෂණ ධර්ම. වතුරේ තියෙන ගතිය, වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය. වාතයේ තියෙන ගතිය කම්පන චංචල සහ දරණ ගතිය. තේජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිලස. නමුත් අපි ඒකට දෙන නිදර්ශනය අල්ලාගෙන තේජෝ කියලා කියන්නේ ගින්දරටය, වතුර කියලා කියන්නේ මුහුදටය, වාතය කියලා කියන්නේ මේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වාතවලටය කියලා අරකට ධාතු ගුණ අමතක කරලා එවුවා මේ අන්ධ පු탁 ජන භාවයෙන් අල්ලගත්තට පස්සේ අපි නිකා කා කොටා වැටෙන්න අපි නිකාට කුට්ටි කඩා ගන්න තෘෂ්ණා කරන්න මානකරනද දික්ටි ඇතිකරන්න හේතු වෙනවා. නමුත් ඒ පටවිය ආපෝතේජෝ ධාතු ගුණ වශයෙන් ගත්තොත් බුදුහාමතුරු දකින්න ක්‍රමෙත් ඒකයි. රහතන් වහන්සේ දකින්න ක්‍රමෙත් ඒකයි. අපි දැකිය යුතු ක්‍රමයක් ඒකයි. ඉතින් අපි බණ භාවනාවක් කරනකොට හරි බණ භාවනා කරනකොට අන්ධ පුත්‍ජජනය ගන්නේ නැහැ. අන්ධ පුත්‍ජජනය කියලා කියන්නේ මේ එදිනෙදා මෙව්වට පහින් කඹුරනා මුඩ ගහගෙන නටන ජනතාවට. එහෙම බනින්නත් වටින්නේ නැහැ ඒක අදකේ. මොකද හේතුව ඒ අමුඩ ගහන හම්බ කරන කට්ටිය තමයි අපිට කන්න දෙන්නේ. ඒ මිනිස්සුගේ පටවි ධාතු හඳුනගෙන ගොවිතැන්පත් කරේ නැත්නම් අපටත් හුම්මතේ තමයි. නමුත් ඒ අය බලන බැල්මම විතරක් නෙවෙයි ඒ අය දෙන දානේ කාලා හැසිරෙන කල්යාණ පුත්‍ජජනියෝ කියලා කියන්න පුළුවන් යෝගාවචරයට අපි මේකෙන් ගන්න තියෙන පණිවිඩය ගන්න සූත්‍රයේ දෙවෙනි කොටසට යනකොට අපි කියනවා සංසන්දනේ වශයෙන් මේ අන්ධ පුත්‍ජජනියත් සුතවතෝ ආර්ය ශාවකෝ කියන විදිහට කල්යාණ සත්පුරුෂයාත් සීක පුද්ගලයාත් මේ අන්ධ පුත්‍ජජනයට සාපේක්ෂව බලාගෙන බලාගෙන ගියා. මට ව්‍යාපෘ තේජ වශයෙන් අපි සංසන්දනය කරන්න ගියා. ඊට පස්සේ මේ හතරම එකතු වෙච්චාම මේ පට ව්‍යාපෝ තේජෝ ආලෝකයට ප්‍රතික්‍රියා කරන ගතියක් තියෙනවා. පට ව්‍යාපෝ තේජෝ ආලෝකේ වැටිච්චාම පටවිය වෙන විදිහට පරාවර්තනය කරනවා. තේජෝ ධාතුව වෙන විදිහට පරාවර්තනය කරනවා. වායෝ ධාතුව වෙන විදිහට පරාවර්තනය කරනවා. පඩවි ධාතුව වෙන විදිහකට. ඒ නිසා මේ ආලෝකයේ වැටිච්චාම ඒකට එක එක විදිහට විකෘත වීම ඇති වෙනවා පඩවි ආපෝතේජය කියන හතරට. නමුත් අභූත වෙච්ච තව ධාතු කොටසක් තියෙනවා ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ඒක වැටුනහම දිලිසෙන්නේ නැහැ. පරාවර්තනය කරන්නේ වට අපි ඩාර්ක් මැටර් කියලා මෑත කාලේදී නමක් දාලා තියෙන භෞතික විද්‍යාවේ ඒ නිසා බුදුජානසාර හතරට භූත කියලා පෙන්නලා ඉංගියක් ඇති කරනවා අභූත කොටසකුත් තියෙනවා ධාතු තියෙනවා ඇහැට පේන්නේත් නැහැ ආලෝකයට පරාවර්තනය වෙන්නේත් නැහැ මේ පේන ධාතු ටික පටවිය ආපෝතේජ වශයෙන් බොහෝම සුළු කොටසයි ඒ නොපෙනෙන කොටස අද්භූත කියන වචනේ පාවිච්චි කරනවා ද අභූත කියන වචනේ පාවිච්චි භූත කියලා කියන්නේ ප්‍රකාශයටපත් වෙච්ච ඒ භූත කොටස් වෙන්නන්නේ භූති කියන එක පෙන්නලා. එතකොට පට වියාපෝ තේජ වායෝ භූත වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ අනෙකුත් ධාතු ලෝකේ පවතින බව සර්වචන්නාංශිකේ දේශනාව හැටියට දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් පෙන්වනවා. දිව්‍යු කියලා જાතියක් ඉන්නෝ. ඒගොල්ලොත් රූප ලෝකේ ජීවත් වෙන්නේ. මේවා කාම ලෝකේ. පඨවි ආපතේජු කියන්නේ කාම ලෝකේ. භූත කොටස් ඇඟේ හැප්පෙනවා පේනවා ගහ බැන ගන්න පුළුවන් පීයෙන් අනින්න පුළුවන් බෙල්ල කපන්න පුළුවන් ඔටුනු පලන් දාන්න පුළුවන් නමුත් ඒ දේව බ්‍රහ්ම ප්‍රජාපති කියන ඒවා අద్භූතයි පේන්නේ නමුත් නැත්තේ නෑ ඉතින් ඒ නිසා අර පේන කොටස් විතරක් අදහන ඒකටම මැරිලා ඒකම හැප්පිලා ඒකම ජීවත් වෙන ජනතාව දිහා බලනකොට ඒක ගෙයි ගෙම්බෝවා එළියට ගිහිල්ලා නැහැ ඉතින් ලිඳ ඇතුලේ ඉන්න දන්නේ ටික අල්ලගෙන දඟලනවා නමුත් දැන් මෑත කාලේනොට සංවේදනය වැඩි වුණා. චරිතල පහසුකම් වැඩිලා ගමන් බිමන් පහසු වුණා. මිනිස්සු දකින්නවා දැන් අනික් જાතින් ඉන්නවා. ඒගොල්ලෝ වෙනම දෙවි කොටසක් අදහනවා. ඒගොල්ලන්ට වෙනම ප්‍රතිවි ආපෝ තේජෝ වලට වෙනම හැඟීමක් තියෙනවා. අවකාශයේ තල හදාගෙන ඒගොල්ලෝ අජට අවකාශයේ ආනේ ජීවත් වෙනවා. ඒකට ඒගොල්ලන්ට වෙනම පොටු ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒ ප්‍රශ්නේ නැහැ. අජට අවකාශයේ ප්‍රශ්නේ. ආන්නේ වගේ යනකොට දැන් තීරණ පටන් අරගත්තා මේ දේව බ්‍රහ්ම ප්‍රජාපති කියන එකත් එක්කම පඩ වියාපෝ තේජොත් එක එක මිනිස්සු එක එක මත දරනවා. අපේ අම්මා අප්පච්චි දරන මතේම නෙවෙයි තියෙන්නේ. ඊයනෝ බලනකොට ලෝකයා එක එක කාට නිව ගන්න කුඩු මිලිස් කාපු රීලව් වගේ. මේ දන්න කොටස අඩු නිසා. දන්න කොටස බදා ගැනීම නිසා. ඒතකොට දේව බක්ම ප්‍රජාපති ආදී වශයෙන් විස්තර කරනවා. ඊට පස්සේ අරූප ලෝක එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක විස්තර කරනවා. විස්තර කරනකොට අරිටත් වැඩිය සූක්ෂම රූප වලින් ජීවත් වෙන්නේ ඒ අයට මේ ලෝකේ ආවට පස්සේ මේ ලෝකේ බලන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ඉඳ කැමති නැහැ. හැබැයි මේ ලෝකෙට ඒ ලෝකෙ පෙන්නේ නැහැ. ඒක මහ පුදුම සම්බන්ධීකරණයක් තියෙන්නේ. අපිට භූමාට දෙවිවරු පේන්නේ නැහැ. නමුත් භූමාට දෙයියන භූමාට දෙවියොත් පේනවා, මිනිස්සුත් පේනවා. ඊට පස්සේ ඊට උඩින් චීන දිවි ලෝකේ හතරවරන් දිවි හාමුදුරු ගොල්ලන්ට භූමාට දෙයියත් පේනවා, මිනිස්සුත් පේනවා, ඒ දේව ලෝකෙත් පේනවා. නැමෙයි අපට පේන්නේ. ඊට පස්සේ තාවතින්ස යාම තුසිතාදී දිවි ලෝකට ඒ ඒ දිවි ලෝක සහ පල්ලෙහා පේන උඩ පේන්නේ. ඉතින් මිනිස් ලෝකේ ඉන්න කට්ටිය දෙයියන්ට වඳින උඩ බලාගෙන. එහෙනම් උඩ ඉන්නේ කියලා හිතාගෙන. එහෙම නැත්නම් මේ මොන මොනවාරි හිතාගෙන ඉන්නේ. හිතාන වඳිනවා ඒ මොකද ඇද ඇදහිල්ලට. නමුත් ඒගොල්ලෝ පෙන්ලා දැකලා කතා කරනවා නෙවෙයි. ඊට පස්සේ ওই දේව බ්‍රහ්ම ප්‍රජාපති දේව බ්‍රහ්ම ප්‍රජාපති බ්‍රහ්ම ගිහිල්ලා බ්‍රහ්ම දිවි ලෝක කියලා කියන්නේ රූප ධානය වශයෙන් මේ ලෝකේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය වශයෙන් උපයාගෙන ධානයෙන් පිරිහෙන්නේ නැතුව මේ පරිලෝක ගියොත් ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලබනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ගියාට පස්සේ ඒගොල්ලෝ මේ පල්ලෙහා බැලුවත් නැත්නම් මේ මනුස්ස ලෝකේ දිහා බැලුවත් ඒගොල්ලන්ගේ ධානය කැඩෙනවා. එනිසා ඒගොල්ලෝ බලන්න කැමති නැහැ. මොකද මේක ඉන්න කට්ටිය අසුචියේ දඟලන අසුචි පණුව වගේ වෙන්නේ පට වියාපෝ තේජෝ මත රාග ద్వේෂ මෝහ පහල කරගෙන තණ්හා මාන දිට්ඨි පහල කරන ඒ මැත්තේ නැහිනෝ. ඒ මැත්තේ යුද්ධ කරනවා. ඒ මැත්තේ පිරිමි ගෑනු බදාගෙන නටනවා. ආලිංගනය කරනවා. ඉතින් මේක දිහා බලනකොට ඒ දිව්‍ය ලෝක මිනිසුන්ට ගව් ගානක් ඈත්‍යා මනුස්ස ලෝකෙට එන්න හිතෙන්නේ නැතිලු. මේකේ මර අසුචි වලට පොරකන බල්ලෝ වගේ මැරිච්ච බලකුණකට දඟන කබරයෝ වගේ පේන නිසා. ඉතින් ඒව අපිට පේන්නේ නැති වුණාට තියනවා කියලා ඇදහිල්ලක් තියෙනවා. ඒ වගේ ඒකට අභූතව තියෙන්නේ. මට ඕනම් ප්‍රකාශයටපත් වෙන්න පුළුවන්. ඒ දෙවියන්ට, ඒ බ්‍රහ්මයන්ට, ඒ ප්‍රජාපතියට අවශ්‍ය නම් දිවි ලෝකයට ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන්. ඒගොල්ලන් 이르දි තියෙනවා. නමුත් අපිට ඕන විදිහට ඒගොල්ලෝ බලන්න බෑ. ওই සර්වඥාන්සේ වැඩි ඉන කාලේ ඔය ආලෝක යක්ෂයා ළඟ ඉඳලා බේරගත්ත ඔය හත් ආලෝක කුමාරයා. පස්සේ හත් ආලෝක කුමාරයා තමන් රුචි දේවල් සංඝයාට දෙන්නන් අතර පළවෙනි තැන ලැබුවා උපාසක වශයෙන් ඉඳලා අභාව પ્રાપ્ત වුණා ඊට පස්සේ ගිහිල්ලා ඒ එතකොටම මාර්ගඵල ලැබලා හිටියේ දිවි ලෝකෙ ඉපදිලා පස්සේ දවසක සර්වචන්ස ළඟට ඇවිල්ලා ස්තුති කරනවා හත් ආලෝක යක්ෂාගිමුත් බේරගත්තා ඊට පස්සේ ධර්මයක් කියලා දුන්නා ඊට පස්සේ ආ සියලු තමන් ළඟ තියෙන තමන් කැමැතිම දේ සංඝයාට දීමේ පුරුද්දක් ඇති කරගෙන හිටියා ඒකෙන් එයාට ගොඩක් විමානික දෙවියෙක් බවට පත් වෙන්න පුළුවන් වුණා මාර්ගඵල ලැබුවා. පස්සේ ඇවිල්ලා සර්වචනාංශ ඉස්සරහා ඉන්නකොට යාගේ සූක්ෂම ශරීරයෙන් යාට හිටගෙන ඉන්න බෑ. මෙහෙම වැක්කෙනවා. ඉතින් හරියට උණු වෙච්ච තාර ටිකක් වගේ තාර බැරල් එක හයි වෙච්චාම කෙලින් හිටවන්න පුළුවන්. තාර උණු කෙරුවොත් හිටවන්න බෑ. ඒතර සර්වචනාංශ කියනවා මේ මේ හත්තාලවක දේවයා දේව පුත්‍රයාට ගොරෝසු ශරීරයක් මාව ගන්නයි කියලා. Tamanට ඕන විදිහට හිටගෙන ඉන්න පුළුවන්. Tamanට ඕන විදිහට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒකට පුළුවන්කම තියෙනවා භූත තත්ත්වයටපත් වෙන්න. නමුත් අපිට ඕන විදිහට ඒක කරන්න බෑ. මොකද අපි පට ව්‍යාපෘතේජ විතරයි පිළිගන්නේ. අනිත් දේවල් පිළිගන්නේ ඒකට නියව නියව රණ්ඩු කර කර සරුවල් කර කර ඉන්නවා. ඉතින් ඒක මේ කතාවට අදාළ නෑ. නමුත් අපි දැනගැනීම සඳහා කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ ආබස්සරාදී වේහප්පලාදී අභිභූ ආදී ඒ දිවි ලෝකේ කියලා කියන්නේ මෙලෝ වශයෙන් ධ්‍යාන ලැබනකොට ඒ ඒ ධ්‍යානවලදී ලැබෙන චිත්ත tattve අනුව හිතා ගන්න පුළුවන්. ඒ චිත්ත tattve ඉගෙන මොනවා කල්පනා කරුවොත් ධ්‍යාන කැඩෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒකට ඒ ධ්‍යානයේම වශීකරණ එකේ හිටියොත් පේනවා මේ ලෝකේ හිටියට මේ ලෝකයෙන් හිතින් මෑත් කරගෙන ඉන්න පුළුවන්. යම් විදිහකින් මේකෙන් මැරලා ගිහිල්ලා මැරලා ගිහිල්ලා කියන්නේ නැහැ. ඉතින් දිව්‍යයන් ලැබුවට පස්සේ අභාව પ્રાપ્ત වෙනවනේ කියන්නේ කාලක්‍රියා කරනවා. ඊට පස්සේ ගිහිල්ලා උපදිනවා ඒ අදාළ දිවි ලෝකේ. ඒ දිවි ලෝකේ ඉන්න කොටවත් මේ පැත්ත බලන්නෙත් නැහැ. මොකද මේ තරමටම හිත කෙලසිලා තියෙනවා. ඒ තරමටම සමාජය කෙලසිලා තියෙනවා. ඒ තරමට පරිසරය කෙලසිලා තියෙනවා. ඒ තරම පෘථුවිය රත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ පැත්ත බලන්නේ බලන බුදු කෙනෙක් උපදින දවසක. ඒ වගේ යම් කෙනෙක් අර පිටිමැස්මෙන් කටයුතු කරනකොට අල්පේච්ඡව කටයුතු කරනකොට එහෙම නැත්නම් අධිකම අල්පේච්ඡතාවයේ තියෙනකොට කොච්චර දේවල් දැනගත්තත් බොහොම අහිංසකව ජීවත් වෙනවා දකිනකොට ඉඳපු කාන් දෙවිගොල්ල බලනවලු මේක දිහා බොහොම සතුටින් මේ ලෝකේ නැති ಗುಣ කියාපාන මේ අමන පිරිස අතර සියලු ಗುಣ වඩාගත්ත කෙනෙක් බොහෝම නිහතමානීව ඉන්නවා දකින්නකොට පාංශකූල සිවුරක් ගන්නවා දකින්නකොට පින්ඩපාතකින් යැපෙනවා දකින්නකොට දෙන තැනක ජීවත් වෙනවා දකින්නකොට අහිංසක ජීවිතය ගත කරනකොට පුදුම සතුටක් ඇති වෙනවා ඒ නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා තේ සත්‍ති සත්තා දේවා බ්‍රහ්මා උලාරා තම්මා වේමාන අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ ගන්හති පංශකූලං කීනාසෝ ගන්නති පංශකූලං දෙවරු ඒ වගේ බ්‍රහ්මරුගොල්ල 700ක් තම තමන්ගේ විමාන වලින් ඉරට ඇවිල්ලා මහ පොළොව දකින්නකොට දැකලු නීල කියන මහරහතන් වහන්සේ සියලු පහසුකම් තියේදී මිනිහක් කොතලා තුණු රෙදි කෑල්ලක් අරගන්නවා මිනිහ තියෙන මේ පණුව ගතලා දාලා පාංශු කුලයක් ගන්න. ඉතින් බ්‍රහ්මවරු කල්පනා කරන මේ තරම්ම ඇඳුම් වලට නටන ලෝකේ එද්ද උස්සලා පෙන්නන ලෝකේ Tamange විලිය අහගන්න ඇඳුම් සිවුරු දෙද්දී සොහොන් කොටකට ගිහිල්ලා මිනිහක් වල්ලා තිබුණේ මිනිය විච කරලා පණුව ගසලා දාලා මේ ශූර ගන්න හාමුදුරුව දකින්නකොට හිතනවලු බලන්න වටිනායි කියලා. ඊට පස්සේ ශූර ගිහිල්ලා වතුරේ බැඳලා දවස් හතක් තියලා කිනල්ල කඩ කපල නූල් කපල මහල මහල අඳිනකොට එක එක වතාවට නීලං නමස්සන්ති සිවුර ගන්නති පංශකූලං දයිහති පංශකූලං රජ්‍යති පංශකූලං වර්ණ ගන්නකොට හැම එකක්ම බලනවලු එතකොට ඒ ඇත්තට මේක දකින්න පුළුවන් නමුත් අපිට ඒ ඇත්ත දකින්න බෑ ඒත් ඒ ඇත්තන්න මේ අන්ධ පුතඥය දකින්න ඕනකමකුත් නැහැ ඒ තරම්ම රණ්ඩු කරනවා. ඒ තරම්ම මේ දන්න පුංචි ටිකට භූත වෙච්ච පුංචි ටික අල්ලගෙන නටනවා. ඉතින් බුදුජානක මේ විදිහට පෙන්නගෙන ගිහිල්ලා සුබකින්නක වේ අප්පල අභිභුවාදී දිවි ලෝක පෙන්වන ඇති උඟ දෙනෙක් ඒක මේ ලෝකෙට උඩින් තියෙන එකක් ලෝකෙට යටින් තියෙන එකක් මෙච්චර ඈතින් තියෙන එකක් කියලා නස්තත්‍ර විද්‍යාවක් අන්තුන්ලා දීලා තියෙනවා බුද්ධ ආගමට. නමුත් ඒ අර ඉස්කෝලේ කල්ලු ලෑල්ලේ ක්‍රමයට ඉගෙන ගත්ත මොට්ට වෙච්ච මොළ වලට කරන කතා. මේවා චිත්ත tattwa. මේ චිත්ත tattwaට තේදී Taman හිතන්න පුළුවන් හිතේ මෙච්චර කෙලෙස් අයින් වෙනකොට මෙන්න මේ තලයේ හිටින් ඊට වැඩි පල්ලයට යන්න බෑ. ඊට වැඩි කෙලෙස් අයින් වෙනකොට තව ඉහළ තත්යකට යනවා. ඒකට සාපේක්ෂව බාහිරෙත් දේව ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවායි කියලා. ඉතින් අපි අපේ ওই පොත්පත් දිගහැරලා බැලුවොත් ඒ දිවි ලෝකෙට කොච්චර දුරද කොච්චර දිවියෝ ඉන්නවද කොච්චර ආවුස තියනවද කියලා විස්තර වශයෙන් ලියලා තියෙනවා. ඒක පිළිබඳ සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා බටහිර මේ ඇත්තට සමහර බටහිර ඇත්තෝ ඇත්තට මේව බිලි ගන්න කතියකුත් තියෙනවා. මේ චිත්ත tattweට රූප රූපකමවල තියෙනවා. දිවි ලෝක මෙච්චර උසයි මෙච්චර දිගයි මෙච්චර පල්ලයි මෙච්චර ආවුස තියෙනවා කියලා. ඉතින් ඒ අනුව හිතාගෙන ඉන්නවා. කියන්න තියෙන කෙලෙසක් නම් ආවුස වැඩි. එච්චරයි. මේකෙම කෙලස් වලින් නම් අඩියම නම් ජීවත් වෙන්නේ කා කොටා වැටගෙන අහිනු. කෙලස් අඩු වෙන්න අඩු වෙන්න බොහෝම පහසු ඝර්ෂණයේ අඩු තැනක ජීවත් වෙනකොට ආවුස වැඩි. ඒක හරියට කියනනම් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එළවලු කුණු වෙනව අඩුයි. ඩීප් ෆ්‍රීසර් එකට දැම්මට පස්සේ ඊටත් වැඩිය කුණු වෙනව අඩුයි. ඊටත් වැඩිය හොඳ තද සීතලට දැම්මත් කුණු වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය නතර වෙනවා ඕනේ කාලයක් තියන්න පුළුවන්. ඒ නිසා ඔය අයිස් කුට්ටියට අදිසිවත් මැරිච්ච මිනිස්සු එහෙම මමිෆයි වෙලා තියෙනවා දැන් අවුරුදු 10 ගානකට පස්සේ ගන්නකොටත් ඒක ඇතුලේ එහෙම ඇම්බර් එක වගේ හිර වෙලා හිටිනවා මොකක්වත් වෙන්නේ ඊට පස්සේ ඒ වගේ අපේ හිත සීතල වෙන්න සීතල වෙන්න කෙලස් අඩු වෙන්න අඩු වෙන්න දීර්ඝායස වෙනවා එතරම් මිනිසුත් එක්ක රණ්ඩු කරන්න නියව ගන්න රිලව් වගේ තද වෙලා නටන්න ඕන කමක් නැහැ මේකෙන් පේනවා මේ රූපයට තද ලෙස බැඳුනොත් මන් දායෂ්ක වෙනවා ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනවා අනික් රූපත් එක්ක ගහ ගන්නවා මේ ගති තේරුම් අරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අබ්බදම මූලපරියාය දිගේ ගිහිල්ලා අපි මේ දන්න සාමාන්‍ය පේන කොටසේ විචල්්‍ය දැක්කොත් වෙනස දැක්කොත් විපරිණාමය දැක්කොත් ඒ විපරිණාමයේ වෙනස් වීම නිසා අපට සුදුසු සමතුලිතයක් ලබා ගන්න ඉඩ තියෙනවා එකක් මල්ලගෙන ඉන්න මැට් එකට වැඩියි නිසා වෙනස් වීම දකින්නකොට හොඳ මනසින් බලන හිටියොත් මේ වෙනස් වීම ස්වභාවයෙන් සිද්ධ වෙන එකක්. ඒක මෙන්න මේ හරිය පහසුයි. මේ හරිය අපහසුයි. තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ඔය පහසු ශේෂ්ත්‍රයේ ජීවත් වෙලා ඒ තමන්ගේ ශරීරයට මෛත්‍රී කරන්න ජීවිතයට මෛත්‍රී කරන්න එතකොට ඒ කෙනාට පටිපියාපෝ තේජෝ වායු ක්‍රමයට ගිහිලා භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම සුභකින්නක වේහප්පල අබිබූ ආදි වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිතේ කෙලෙස් අඩු තත්ත්වවලට යෑම බුදුහාමුදුරෙන් ඉස්සෙල්ලා නැත්නම් බුදුහාමුදුර ලෝකේ බුද්ධත්වය සාක්ෂාත් කරන්න ඉස්සෙල්ලා තිබිලා තියෙනවා. කොච්චරද කියනවනම් මේ නීව සංඥා නා සංඥායතනය දක්වම ඒ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා අරගෙන තිබුණා. ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ලෝකෙත් එක්ක හිටියෝ කවදාකවත් මේ ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බෑ. මොකද ලෝකය කියලා කියන්නේ ලෝකයක් කෙලෙසෙනවා. ලෝකේ තියෙන මේ පටවියාපෝ තේජෝ අල්ලගෙන නටන එක. ඉතින් ඒ කෙනාට මේ පටවියාපෝ තේජෝ වල උච්චාවච භාව බලලා ඒකේ අඩු අඩු තත්වලට අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන යනකොට තමයි තියෙනවා දීර්ඝායුෂ වෙන්න පුළුවන්. ඒකේ ඉහළට යන්න යන්න නිතරම ජයක් තියෙන්නේ. මේ පල්ලෙහා තමයි කුලල් කා ගැනීම තියෙන්නේ. ඉහළ නෑ ඒ රණ්ඩු අතාරපු කට්ටිය තමයි ඉහළට යන්නේ. ඉතින් ඉහළට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ ලෝකේ කවදාකවත් මෙහෙ ඉඳගෙන අත් විඳින්න බෑ. ඒක මේ දවසේ මාතෘකාව යන්න ඉස්සෙල්ලා මේ කතාවක් කියනවනම් ඒ පොට්ටපාද සූත්‍රයේ චිත්තහත් සාරිපුත්‍ර සඳහන් කරලා තියෙනවා. සාංශෝ අත්භාව තුනක් මිනිස්සු කර ගන්න පුළුවන්. ඕලාරික අත්පටිලාභේ කබලින්කාර ආහාර කන මේ ගොරෝසු ආහාර. ශරීරෙ මේ කැම බීම කාලා වඩන මේ ශරීරය ආහාරය ඒකට කියන ඕලාරික අත්පටිලාභේ. අපි කියන්නේ ඇත්ත කියලා. ඒ තැනැත්ත අර ඇත්තා මේ ඇත්ත කියලා කියන්නේ අපි අඳුරන්නේ මිනිස්සේ කය පෙන්නලා තමයි. අඳුනා ගැනීම කරන්නේ මූණත් ආදී ෆොටෝ එකක් ගහලා ඩෙන්ටි කාඩ් එකට දෙනවා. ඒ නැත්නම් මරණ ප්‍රතිරිම්බයක්ම වල තියාගන්න මේ තමයි මිනිස්සයා කියලා. ඉතරයි අපි දන්නේ. එනිසා රූපෙත් එක්ක තමයි මේ සෙල්ලම යන්නේ. ඒකට කියනවා ඕලාරික අත්පටිලාභේ. ඕලාරික අත්පටිලාභයට ප්‍රේම කරන කිසිම කෙනෙකුට ඒ රූපී අත්පටිලාභයකට යන්න බෑ. මේ කයට ආශ කරන කවදාකවත් කෙනෙකුට රූප ධානයක් ලබන්න බෑ. රූප ධානයක් ලබන්න මේක අයින් කරන්න. මේක අබිනිෂ්ක්‍මණය කරන්න. මේක අතහරින්න ඕන. අතහැරියට පස්සේ තමයි පට මේ කාමච්ඡන්ද වශයෙන් හෝ ලෝකයේ පිළිබඳ හැඟීමක් තියෙනවනම් ව්‍යාපාද වශයෙන් හෝ ලෝකයේත් එක්ක ගැටීමක් තියෙනවනම් නිදිමත තියෙනවනම් අතීත අනාගතයේ ඉන්නවනම් සැක කරන කෙනෙකුට ධ්‍යාන ලබන්න බෑ. රූප ධ්‍යානෙට යන්න බෑ. රූප ධ්‍යානෙට ගිය කෙනාට මේ ලෝකේ අත ගන්න බෑ. ගියොත් ධ්‍යාන කැඩෙනවා. ඒ නිසා චිත්තත් සාරිපුත්ත ආත්ත සාරිපුත්ත කියලා කියන්නේ එතන බුද්ධඥානස කියනවා ඊගාට ඒ රූපී අත්පටිලාභයට ගියොත් ඒක මනෝමයං අහීනින්ද්‍රියං සබ්බංග පච්චංග සමන්නාගී. තමන් ඇස් දෙක වහගෙන ඉනකොට තේරෙනවා මෙතන කය තියෙනවයි කියලා. හැබැයි ඉඳපුවම් කොටස් නැති වෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා, වර එක කය තියෙන බව තේරෙනවා, වයක නැති බව තේරෙනවා. එතකොට තමන්ගේ හිත අර අරමුණේම රූප අරමුණේම තියෙනවනම් ඒ කෙනාට මේ එදිනදා ගෑණිගේ දරුවන්ගේ තොරතුරු, අලියන්ගේ අස්සයන්ගේ තොරතුරු රත්තරන් මිනිමුතු කල්පනා කරන්න බෑ. කල්පනා කරුවොත් මේකට යන්න බෑ. එතකොට තේරෙනවා මේ අරූපී රූපී ලෝකයට ගියොත් මේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉඳගෙන ඒකට යන්න බෑ. ඒකට ගියොත් මේකට එන්න බෑ. මේකේ ඉඳගෙන භාවනා ක්‍රමයකින් ප්‍රතිපත්තියකින් අතෙන්ට යන්න පුළුවන් ඒක උප්පත්තියම අපිට තියෙන වරයක්. ඊට පස්සේ යන්න පුළුවන් සංඥාමය ලෝකෙට. ඒක අරිටත් වැඩිය අරූපී ලෝකයක්. ඒක සංඥාමයයි. ඒකේ තියෙන්නේ දැනීමක් පමණයි. එතකොට යාට කාම ලෝකයේ ගානිත් එක බුදාගෙන බුදියන්නත් බෑ. රූප ධානයේ ඉන්නත් බෑ. අරූප ධානයේ යන්න පුළුවන්. එතකොට මේ දෙක අල්ලන්න බෑ. මේ දෙකේ කොතනරි ඉන්නවා නම් අල්ලගෙන අරූප ධානයට යන්නත් බෑ. ඒ නිසා එකින් එකට එකින් එකට වෙනස් ඇතුලෙන් ඇතුලට කොපු තුනක් ඇතුලේ දාලා තියෙන එකක් වගේ අපිට යන්න පුළුවන් තත්ත්ව තුනක් තියෙනවා. ඉතින් අපි මැරෙනකම්ම ජීවත් වෙන්නේ අන්ධ පුතත්ජනයාර පල්ලෙහාම ඕලාරික අත්පටිලාභය තමයි. ඒකත් පටිලාභයක්. ඒකත් මනුස්සකමක් ඒකත් පෙරකල පිනක්. නමුත් මේ මිනිසයා දන්නේ මට ඕනේ නම් රූපී අත්බලෝපාටලාවට යන්න පුළුවන් නැත්නම් අරූපී අත්පටලාවට යන්න පුළුවන් ඒකට ගියාට පස්සේ දිවි ලෝකේ කියන්නේ මොනවද බ්‍රහ්ම ලෝක කියන්නේ කොහොමද කියලා දල සංඥාවක් ගන්න පුළුවන් ඒක තමයි අපි සමත භාවනා වශයෙන් උගන්වන උගන්ලා තියෙන තේරවාදී මේ මේකට ගියාම රූප ධානය කියන මේක අරූප ධානය කියන ඒ අරූප ධාන වලට ගියාට පස්සේ යා අර රූපේ ගෙවන් කිරීමෙන්මයි එතෙන්ට යන්නේ ආපව රූපෙට ගිය ගමන් මේක නැති වෙනවා ඒක හරියට කියනවනම් ඔපරේෂන් තියටර් එකට ගත්තට පස්සේ ඒ මනස ටෙලි කියලා තේ එකක් බීලා එන්න, ස්පිරිටුවක් බීලා එන්න, තේ එක ඇසිකිලි යන්න කරන්න දෙන්නේ නැහැ. ඒකේ ගන්නේ සුද්ධ කරලා ආයෙ එළියට යන්න බෑ. වැඩි ඉවර කළා තමයි එළියට දාන්නේ. එළියට දැමරතේ ආයෙත් ගන්නවා ආයෙ සුද්ධ කරන්න. අන්න ඒ වගේ භාවනාවකදී අපේ හිත නිතරම සතිය පිහිටනවා නම් අරමුණේම ඒකට අපි කියනවා රූප ධානා මට්ටම කියලා. ඒ මට්ටමට ගියාට පස්සේ තමයි තේනවා <clears throat> පිටි මොන කරදරයක් ආවත් අර ධානය කැඩෙනවා. හිත විසිරෙනවා. ආයතර ප්‍රයත්නකට පස්සේ යන්න පුළුවන්. නමුත් ඒක අලුතෙන් එන එකක් නෙවෙයි අපේ හිප්පත්තියම ලබන ආශිර්වාදයක්. නමුත් 100න් කී දෙනාද රූප ධානය කියලා જાතියක් තියෙනවා භාවනා කරන්න ඕන අපි භාවනා කරනවා කරලා හරියන්නේ කීයෙන් කී දෙනාද කියලා බැලුවොත් ඒ මිනිස්සෙින්ද විතරයි මිනිස්යා දිහා මේ කාම ලෝකේ වැටලා ගත කරන මිනිස්සයා රූප ලෝකයකට සාපේක්ෂව මේ මිනිස්සයා කොඩු මිනිස් කාපු රිලව් වගේ නියව ගන්නමින් රණ්ඩු සරුවල් කරමින් ජීවත් වෙන හැටි දකින්න පුළුවන්. ඒ මනුස්සයාට විතරයිලු පුළුවන් වෙන්නේ මනුස්ස ලෝකේ මනුස්සයන්ගේ රණ්ඩුවකට විනිශ්චයක් දෙන්න. මොකද එයා පැත්තකටලානේ බලන්නේ. ඒ මට්ටමට ගියේ නැති මොකා මොන විනිශ්චයක් ගත්තත් අමනයි. එයා පක්ෂයක් කරගන්න තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් අපේ අග්‍ර විනිශ්චයකාර পদවිය දෙන්න පළවෙනි ධ්‍යානෙවත් ලබන්න ඕනේ කියලා විවස්ථාවක් හදාගන්න. අපිට තේරෙවි විවස්ථා හදපු දාසිලකා දාකත් එක එක සුදුසුකම් ලැබලා නැහැ. ඊගා ප්‍රශ්නයක් ඇහිවීම ධ්‍යාන ලැබු කෙනෙක් કોઈ නිලිය ගන්න කැමති නැහැ. මේක මේ රටේ ඉන්න හරියක් ඔක්කොම කුණුවර පහගෙන ඉන්න බෑ රූඩ බෙන්ච් එකට වෙලා වාඩි වෙලා. මේ සහෝදරව ගහ ගන්නවා මරා ගන්නවා ඊඩමට කෙරේටකට බූදලියට මේ හරියට මේක අරගෙන යන්න හදනවා. ඊට පස්සේ අරූප ධානයකට ගිය කෙනෙක් රූප ධාන මට්ටමත් වෙන්නේ මොන්ටිසෝරි පන්තියක් වගේ. අරූප මට්ටමට යන්න පුළුවන් ගියාට පස්සේ ඒකට පේන්න පටන් ගන්නවා අරූප ධානය අපි ලබන්නේ රූපයට සාපේක්ෂව. උදාහරණයක් වශයෙන් කියනවා අද එන මාතෘකාවට ගත්තොත් ආකාසානං ඡායතන කියලා කියන්නේ බලන මූල කර්මස්ථානය හෝ මූල කර්මස්ථානට බාධා කරන ඕනම රූපයක් දිහා බලලා ඒක ගෙවන් වෙන පැත්ත බැලුවට පස්සේ ඌව මතුවෙන දේ ඉබේම ගෙවෙනවා. වෙනම ධ්‍යාන කරන්න ඕනේ නැහැ. අතනට ආයෙත් මූල කර්මස්ථානේ වුණත් මතුවෙනවා. ඒක දිහා දැනගෙන බලන ඉන්නකොට විශේෂම ආකාසානං ඡායතනේ වශී කරගත්ත එක්කනට පේනවා ඌව එන්නේ යණ්ඩයි. හැප්පුණොත් විතරක් නතර වෙනවා. ඒවත් එක රාග ద్వේෂ කෙරුවොත් නතර වෙනවා. නැත්තම් ඌව යනවා. ඉතින් ඒක නිසා මේ යම් කිසි දෙයක හට ගන්නකොටම ඒ ලකුණ හරිසියුම් ඊට පස්සේ අගොරෝසු වෙලා උපාදේ පෙන්ලා ඊගාට චිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤාතික පෙරලිමේ පෙරලිමේ යන වෙලාව තමයි අපි රූපේ පවතින කාලය කියලා දකින්නේ. ඒක රූපෙදියා බලන්න තරම්වත් ඉන්නේ නැහැ. නිමිත්තක් ගන්න තරම්වත් ඉන්නේ ඒක නිසා අපි යමක නිමිත්තක් ගත්තයි කියලා කිව්වොත් නිමිත්ත ගණ්ඩ රූපයක් හේතුනට ගත්ත නිමිත්ත අරූපයක්. ඒක පිළිබඳ සංඥාවක් විතරයි. අපි මේ ලෝකේ මේ ආවල් දේ දැක්කා කියලා කතා කරන්නේ දැක්ක දේ සංඥාව ගැන විතරයි. දැක්ක දෙයක් හිම නම් කර කර උපැන්න සාතිකලේ ඉලියා ෆොටෝ ගන්න තරම් කාලයක් ඉතුරු වෙන්නේ ඒ දේ ආධුනික යෝගාවචරයට තේරුම් ගන්න බෑ. එයා හිතන්නේ ආනාපානෙ තියෙනවා. මේ ඉස්සල තිබිච්ච හුස්මයි දැන් ආයෙන්නේ. ඊගාවෙකමයි ඊගාවෙන්නේ. ඉතින් ඒක වෙනස් වෙච්ච ගමන් එයා කලබල වෙනවා. නමුත් ඉස්සලා හුස්ම ගියා. ආයේ නැහැ වෙන හුස්මක් එන්නේ. ඒකට සූදානම් වෙන්න නම් මේ අනිත්‍යත්වයේ තේරුම් ගන්න කල්පනා කරුවොත් පේනවා ඒක කොයි ආකාරයෙන් ආවත් කොයි සටහනෙන් ආවත් කොයි ස්වභාව ලක්ෂණෙන් ආවත් ඒවට පොදු ලක්ෂණ තමයි ඒක නැති වෙන සුළු. ඉතින් අද කමඨාන් සුද්ධ කොටේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මූල කර්මස්ථානයේ නැතිවීම පිළිබඳව විශාල චෝදනා. ඒ මොකද මූල කර්මස්ථානයේ හෝ අල්ලගෙන ජීවත් වෙන්න හදනවා. ඒ ආධුනිකයාගේ හැටි. ඉතින් ඒක අල්ලගන්න එක හොඳයි කියලා වගේ තමයි කතාව යන්නේ. හරියට මොන්ටිසෝරි පන්තියට ගියාට පස්සේ අපි අයන්න ඉගෙන ගන්න හදනවා. ඉතින් අයන්නේ වෙලාවේදී අංග ප්‍රත්‍යංග සියල්ල සහිතවනේ ලියන්නේ. නමුත් ෂෝට් හෑන්ඩ් වල අයන්න ලියනකොට නිකන් ඉරක් අඳ ගන්නවා විතරනේ කරන්නේ. ඉතින් අර හෝඩිය පන්තියේදී ඉරක් ඇඳලා යන්න ගන්න බෑ. ඒ ඔක්කොම ඒකේ පෙත්ත ලියලා ඔක්කොම ලකුණු ටික තියෙනවා. එහෙම කළා තමයි ආයන්න අඳුර ගන්න. නමුත් නිතරතර පාවිච්චි කරනකොට අපි ආයන්න කියලා පොඩි සටහනක් දාගන්න එක විතරයි කරන්නේ. ඒකට ආයන්න සංඥාවක් විතරයි. අම්මා කියනකොට ආයන්න තියෙනවා. එච්චර කැපිපෙන චරිතයක් නෑ ආයන්නට. රූපේ දකින්නකොටම අම්මගේ සංඥාව ඇවිල්ලි ඉවරයි අපිට. අපි ඊට පස්සේ කතා කරන්නේ අපි ආයන්නල් මායන මායන කියනකොට අපිට එන අම්මා සංඥාවත් එක තමයි කටයුතු කරන්නේ. ඒකේ ආයන්නට තියෙන තැන බොහෝම පුංචිත. හොඩිය වන්දේ. අයන් ඉගෙන ගන්නවා කියන්නේ මහා ලොකු දෙයක්. ඒ වගේ තමයි අපි රූපය අල්ලගෙන රූපය හැඩ සටහන් ආකාර පඤ්ඤා සටහන් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන මේවා කරගෙන කරගෙන බොහෝ රූප ආමූල කර්මස්ථානයේ බාධා කර්මස්ථාන ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට දැකලා දැකලා දැකලා දැකලා දැකලා බලනකොට දවසක ඊ타ත්ම නිහතමානීව තේරුම් ගන්නවා රූපේ මේ රූපන ගතිය හැඩතල බලන්න තරම්වත් ඉන්නේ නැහැ නැතිලා අපේ සංසාරේ තියෙන්නේ මේකේ මතුවෙන පැත්ත බලන එක විතරයි. සම්මුතිය දකින්න තාක්කල් සංසාරේ. බුදුජානනාංශ කියනවා සමුදයත් එක්කම වය වැයවීම ක්ෂය වීම කියන එකක් තියෙනවා. ඒක දකින්නකොට මිනිස්සු කීර් ගැහෙනවා. හීතල වෙනවා. බය වෙනවා. සහල වෙනවා. යකා ගැහුවා වගේ නටනවා. ඒ මොකද ඒක මරණයේ වශයෙන් දකින්න. ඒක අභාවයේ වශයෙන් දකින්න කැමති නෑ දකින්න. ඉතින් බුදුරජාණන් කියනවා මුල මැද අග පුළුවන් නම් සමසේ බලන්න කියලා. ඉතින් ඒ යෝගාවචරය සාදරයෙන් බැලුවට යාට යම් දවසක ඒකේ වැය වෙන පැත්ත දැක්කට පස්සේ ක්ෂය වෙන පැත්ත දැක්කට පස්සේ පේන්නේ අම්මා මැරෙනවා, දරුවා මැරෙනවා, රට නැති වෙනවා, අරක විනාශ වෙනවා, මේක විනාශ වෙනවා කියලා දැකලා ඉතින් හුස්ම ගන්න බැරි වෙනවා নানা ප්‍රකාර ලෙඩ. ඒ මොකද මේ වැය වීම දකින්න කැමති නැහැ. ඉතින් මේ වැය වීම අවසානයේ තමයි ආකාසානං චෛතනෙ තියෙන්නේ. ඒකට උදාහරණයක් වශයෙන් දෙනවා අටුවාචාරින් වංශලා ඒක ආගමන රූපයක තේරුම් අරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳ ගාන්ටාර ලෝකයෙන් හදව පාත්‍රයක් හරි ගාන්ටාරයක් හරි සීනුවක් අරගෙන ඒකට ගහන්නේ කියනවා. ගහපුවාම නිකුත් වෙන සත්‍ය ඉවර වෙන කම්ම අහගෙන ඉන්න කියන. කොච්චර දුරට අහන්න පුළුවන්ද ඒ තරමට භාවනා දියුණු. පොඩ්ඩක් නැති වෙනකොට වෙන සද්දයන් නිසාමට අහගෙන ඉන්න බැරි වුණා. මෙතන මේ වැඩේ කරන්න බෑ කියනවනම් එයාට අර එක එක අරමුණක් නිකේ ගෙවීම බලන්න දන්නේ. ඉතින් ගෙවීම වල ඉවරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අහනව ඇහෙන්නේ. කන යදාගෙන අහගෙන ඉන්න කන රුකුල් දෙකන ඇහෙන්නේ ඔන්න අහනවා සහ ඇහෙනවා අතර වෙනස තේරුම් ගන්න වෙලා අසමින් ඉන්නව ඇහෙන්නේ යෝගෙන් රූපය දිහා බලනකොට රූපේ කිවෙනවා තාම බලාගෙන ඉන්නව පේන්නේ ඒ වගේම කයට දැනෙනවා වේදනාව කයට දැනෙන උණුසුම ආශිසිලා අපි අරමුණු කරන බලන එක සම්පූර්ණ ගෙවිලා යනවා දැන් දැනගන්න උත්සාහ කරනවා දැනෙන්නේ නැත්නම් මනසට ඉන්නවා හිතවිල්ලා හිතවිල්ල තියෙනකන් ඒක රාගද, ద్వේෂද, මෝහද, ගොරෝසුද, සියුම්ද, මනාපද, අමනාපද තියෙන හිතවිල්ල නැති වුණාට පස්සේ හිතවිල්ල දැනගන්න උත්සාහ කරනවා දැනෙන්නේ නැහැ. මෙතන මොකද්ද අවකාශයක් ඉතුරු වෙන්නේ. අහගෙන ඉන්න ඇහෙන දෙයක් නැහැ. දැනගන්න උත්සාහ කරන දැනෙන දෙයක් නැහැ. බලාගෙන ඉන්න පේන දෙයක් නැහැ. මනසෙත් තියෙන සෙල්ලම් ගියාට පස්සේ පිටියට ගියනටලා පිටිය උනාට පස්සේ බලනකොට දැනගන්න උත්සාහ කරන හිස්තනක් හම් වෙනවා. ඉතින් මේක ඉතා අභාග්‍ය සම්බන්ධ භයානක එහෙම නැත්නම් හීන දාඩිය දන්න දනවන දෙයක් මේ කයට සහ ජීවිතයට ආශා කරන මනුෂ්‍යය. ඉතින් බුදුරජාණන්සේ මේ පණිවිඩය දෙනවා. මොනවා හරි අරමුණක් අරගෙන හොඳටම යාලු කරගෙන ඒක මතුවෙන පැත්ත බලනකොට මෙයා හරි සතුටින් කියනවා අද්දනම් භාවනාව හරි අද්දනම් පැයකමාරක් ඉන්න පුළුවන් අද්දනම් ප්‍රීතිය පාලනවා අද්දනම් අරමුණත් එක්ක හිටියා කියලා ලස්සන කතන්දර ගොතනවා. මේකෙන් තමයි මාතුක හඳුල්ලා දෙන්න සුබුදුරයන්ස කියනවා. හොඳයි හොඳයි. දැන් බොහොම හොඳයි බබා. ඕකම බලන ඉඳලා ඉවර වෙනකම් බලන්න ඔන්න මේක ගෙවෙන් යන වෙනකොට මෙන්න හීන් දාඩි දානවා මෙන්න ඇඟ නලියන්න ගන්නවා මෙන්න ඇහ කහනවා මෙන්න නලියනවා එතකොට අයිල කියන බුදුන් මේ මොන විදිහින්වත් කරන්න බෑ නැගිටලා යනවා දන්නේ කලබල වෙනවා බය වෙනවා මොකද යා හිතුවේ හැමදාම සමුදේ පෙන්න පෙන්න බුදුහාමුදුරුත් මේ මොන්ටිසෝරි පන්ති උගන්වන්න ඉදී කියලා නමුත් අරමුණක් දැකලා සමුදය හරහා අරමුණ යාළු වෙලා ඒ රූපේ මත සතිය පිහිටුවගෙන ඉඳලා චිත්තක්ෂණයක්වත් යන්නේ ඒ අරමුණේ ගෙවීම දකින්න. නැත් යෝගාචරයට රිට්‍රීට් හතරක් පහක් කරන්න වෙනවා. මේ අරමුණ අඳුනගෙන අරමුණ මුල දැක්ක මැද දැක්කට පස්සේ අග දකින්න තැනට යන්න. ඒ පේන්නේ නැති නිසා නෙමෙයි පේනකොට බය නිසා. ඒකට පුදුමාකාර හිඳාඩි දාන ගතියක් තියෙනවා. පෙකිනි වලින් කපලා දැම්මා වගේ ගතියක් තියෙනවා. සරුංගලේ නූල කඩලා ගියා වගේ ගතියක් තියෙනවා. ඉතින් කවදාරේ හිතනද ඉච්චරයි භාවනායි දියුණුව කියන්නේ ඒක තමයි රූප ලෝකේ સમાප්තිය කියන්නේ. ඒකේ සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒකේ සීල දිනවයි කියලා. ඒකේ සද්ධාහ පවත්වන්න පුළුවන් කියලා. එතකොට ඒ යෝගාවචරය රූප ලෝකේ ගෙවම් කරලා අරූප ලෝකෙට සුදුස්සෙක් වෙනවා. සුදුස්සෙක් වුණාට පස්සේ තේිනවා අපි ඔච්චර කලබල වුණාට එතන සමතුලිතතාවයක් තියෙනවා. දැන් අවුරුදු 210කට විතර ඉස්සෙල්ලා ආශයන්තරාවක් උඩට පුළුවන් ගන්න පුළුවන් වෙයි කියලා යකඩයක් පියාඹයි කියලා මේකට කියන්නේ මේ යකඩ ආශ්‍රය පියාඹනවා කියලා කද්දාකවත් කවුරුත් හිතුවේ නැහැ. ඊට මිනිසුන්ට පිස්සු කිව්වා. යකඩයක් උඩයයි කියලා. නමුත් all right will but right උත්සාහයක් කරා ඒක වේගයක් සහ තට්ටේ හැඩයක් තියෙනකොට යම් ප්‍රමාණයක පියාඹිල්ලක් කරනවා කුරුළු පියාඹනවා. අද වෙනකොට බලන්න ඒක නැතුව ජීවත් වෙන්න බැරි තරම් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ ශාරීරිය අතහැරලා මේකේ ඉඳද්දිම වෙන තලයකට යන්න පුළුවන්. පොළවේ යන වාහනය වාතයේ ඒරෝඩයිනමික්ස් වල හිටින එක තමයි ගුවන් යානය කියන්නේ. ගුවන් යානේ වාතයත් ඉක්මල ගියාට පස්සේ කියන අජට අවකාශ යානය කියලා ඒක හුලංවත් පාවිච්චි කරන්නේ නැහැ. හුලඟට එන ත්‍රස්ට එකෙන්වත් නෙවෙයි යන්නේ. ඒ වෙනමම ක්‍රමයකට. අනිත් වගේ එක ජීවිතයක් ඇතුළත මට්ටම් තුනක් තියෙනවා කාම ලෝකේ. නැත්නම් ඕලාරිකත්ත ප්‍රතිලාභේ ඊට පස්සේ ආසයන්තරාව වගේ වාතයේ ගමන් කරන වෙලාවක් ඒරෝඩයිනමික් ඊට පස්සේ ආජිත අවකාශයට යන වෙලාව අන්නේ මට්ටම් තුනම දැකලා තිබුණා සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඔය අරූප ධ්‍යාන පටන් ගත්තා ඉතින් මේ රූප ධානයේදලා අරූප ධානයට යන සම්දිස්ථානය තමයි ආකාසානං ඡායතන කියන්නේ. ආකාසානං ඡායතන කියන්නේ තමයි යම් අරමුණක හිත යෙදුවනම් යම් රූප කර්මත්තාන්ට හිත යෙදුවනම් හිත පැහැර ගත්තා නම් හිත බැඳුනා නම් හිත සුහද වුණා නම් අන්නේ රූපේ ඉවර වෙනකම් බලනකොට දවසේ තමයි අපි රූපේ දැනගත්තයි කියන්නේ. එහෙම දන්නේ නැත්නම් අපි රූපෙට බැඳිලා කටයුතු කරන්නේ රූපේ තදාකාලිකයිල හිතලා කටයුතු කරන්නේ රූපේ නිත්‍ය සංඥාවෙන් ඉඳලා කටයුතු කරන්නේ ඒ ඉතින් කාම ලෝකෙම තියෙන ගතියක් කියන්නේ. නමුත් කාම ලෝකයෙන් ඉහළට ගිහලා රූපේ දිහා බලනකොට කාම ලෝකයේ ගෙවන් යෑම බලනවට වඩා මේ දර්ශනීය පිළිබඳ හැඟීමක් ඇති එකනට ඒ වේක ඒක වාංගු කරන්න ගත්ත ආනාපානෙ වගේ රූපයක් වායෝ පොට්ටබ්බ රූපයක් එහෙම නැත්නම් පිම්බීම හැකිලිම රූපය නැත්නම් සක්මන් කරනකොට මේ පොළවේ පය වදින රූපේ ගිවන් වෙන හැටි ලක්ෂ කෝටි වාරයක් දකින්න පුළුවන් පය තියලා තද ගතිය දකින්නා වගේම ඊගාව පය තියනකොට මේ තද ගතිය නැති වෙන්න ඕනේ ආශ්වාසයේ දැකලා ප්‍රශ්වාසයට යන්න ඉස්සෙල්ලා ආශ්වාසයේ නිමාව දකින්න ඕනේ. දකින්න බය විතරයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ තමයි මායя කියන්නේ. ඒ නිසා අපි කෙලස් දක් ගන්නා සුලෝ භාවනා කරොත්, මායя දක් ගන්නා සුලෝ භාවනා කරොත්, එයා මේ චිත්තේ අන්තිම කාලය පෙන්වන්නේ නැතුව ඊගාවට එන එකේ ප්‍රභාවයෙන් මේකේ අන්තිම වහන්න හදන කතාවක් නෙමේ තණ්හාව කරන්නේ. තණ්හාව ගැටලන්නේ ආස්වාසේ නිමාව දකින්න ඉස්සලා ප්‍රසවාසය පිළිබඳ අපේක්ෂාවක් ඇති කරන. ඒ තමයි ජීවත් වෙනවා කියන්නේ. ආශ්වාසය ගෙවන් ගිහලා ප්‍රශ්වාසය තව ඇවිල්ලා නැහැ. වෙයි දැන් එයි කියන අපේක්ෂාවෙන් ඉන්න නිසා ආශ්වාසය නිමාව දකින හිත ප්‍රශ්වාසය පිළිබඳ තියෙන අපේක්ෂාවෙන් යටපත් වෙනවා. ඒ නිසා මනසකට එක ලෙඩක් ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒ ලෙඩේ හැමාර බලන්න ඉස්සෙල්ලා ඊගා ලෙඩේට බය ඇති වෙලා ඉවරයි. මේක නම් ඉවරයි ඊගාව එකේ ඉද්දන්නේ නැහැ නේ. ඒක කවදාවත් භාවනා කරන්නේ. ඊගා ලෙඩේ එන්නේ නැති වෙන බවට මට සහතිකයක් දෙන්න එදාට භාවනා කරන්න කියලා. මේ වෙලාවේ බඩ පිරিলা. ආපෝ බඩ පිරිච්ච වෙලාව භාවනා කරන්න බෑ. මේ කැමතේ තියෙනවා. පොඩ්ඩ අඩු වෙන කියන ඊගා වේල සහ ලැහැත්ති නෑනේ. ඉතින් දැන් විතර භාවනා නැගිනව කන්න නේද? නිසා බඩ ගිනිුණත් භාවනා කරන්න බෑ. බඩ පිරিলা භාවනා කරන්න බෑ. මොන්නම කරන ගමනක් ගිහිල්ලාවිල්ලා. හරි ඒ ගමන ඉවරයි. දැන් ඊගාව ගමන එනවනේ දැන්. නිසා මේ ගමන ඉවරලා අයිස්පාසුවක් වෙන්නේ. ඉතින් නිසා මේ දෙක අතරමැද ගැටලීම තමයි තෘෂ්ණාව විසින් කරන්නේ. ඒ ගැටලීම අපේ අපේ ක්‍රමයට සිද්ධ වෙන්නේ තෘෂ්ණාව ගැටලුවට දෙන්නේ දෙන නිදහසට කරනු දෙකක්. ඒ නිසා බුදුරජාණන්සේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරනවා මේ ආශ්වාසයේ මුල එක කොනක්. ආශ්වාසයේ මැද එක කොනක්. ආශ්වාසයේ අවසාන සම මධ්‍යම ප්‍රතිපදාව ඒක පෙන්වන්නට බැරුවට ඒක නොදකින විදිහට මුලයි මැදයි ගැටලීම තමයි තෘෂ්ණාව කරන්නේ. නිසා කවදාරි මුලැමැදාට ගෙවම් කරගෙන මගේ මේ බුදු ගමන තියෙන්නේ ප්‍රතිපදා ගමන තියෙන්නේ කෙලස් ගමන තියෙන්නේ මේ නිකලස් ගමන තියෙන්නේ මුලැමැද පහු කරලා ගෙවම් වීම දකින්න පෙන්වන්න නැතු වෙන්න මායාවකට ගන්න ගැහිල්ල තෘෂ්ණාවකට ගන්න ගැහිල්ල අවිද්‍යාවකට ගන්න ගැහිල්ල බලන්නයි යන්නේ කියන දැනුම තිබුණත් ඇති බලන්න ඕනෙත් නැහැ තිබුණත් ඇති මේ මනස සම්පූර්ණ අලුත් එයා කැමැති මරණය පිළිගන්න එයා කැමති ආශ්වාසය ගෙවන් වෙනවා දකින්න. එයා කැමති ප්‍රශ්වාසය ගෙවන්. එයා දන්නා එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන මිලික සංසාරේ කිරුවේ මොකද්ද? ආශ්වාසයේ මුල දැක්කා මැද දැක්කා. අග දැකීම අභාග්‍ය සම්පන්න දෙයක් කරගත්තා. කවදා හෝ අග දකින්න ඕන කියලා බැලුවොත් මුල දැකීමට යම් ආකාරයකට ලැස්තිකින් යනවද අප්‍රමාද වෙනවද සතිමත් වෙනවද ඒ උපකරණ තුනමයි ගෙවින් ගෙවිගෙන යන ප්‍රසවාසය දිහා බලන්නත් ඕනෙට. හට ගන්න ආශ්වාසය යාන්තම් පටවෙන පටන් ගන්නකොට දැන ගැනීම සඳහා අපි යම් චීන කන්නඩියක් හයි කරනවාද යම් ලෑස්තියක් තියනවාද යම් අප්‍රමාදයක් තියනවාද ඒ වගේම ගෙවන් වීම දකිනකොට ගෙවන් වීමේ අග තමයි ආකාසානං චෛතනිය කියන්නේ. එතන රූප ධර්ම ගෙවන් වෙලා ආකාශය තියෙනවා. ඒක නොදකින්නේ තරු දෙකක් මැද බලනකොට කවදා 30 තන බලන්න දන්නේ අපිට තරු පේනවා. නමුත් තරු දෙකක් මැද හිස්තන තියෙන නිසානේ තරුවෙන් තරුව වෙන් වෙන්නේ. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. අජට අවකාශය කියන්නේ. මේ මැද කෑල්ලේ කවදාකවත් තණ්හාව නැහැ, මාන්නේ නැහැ, දිත්‍ය නැහැ, ගැට දාන්න බෑ. සංසාර මේ කතන්දර ගොතන්න බෑ. ඒ නිසා අපේ හිත ගැට දාන අවිශ්වන කුප්පණ දේවල් ගැන කතා කරගෙන ඉන්නවා මිසක් නැති දේවල් 95ක් තියෙන්නේ. දකින්නේ ඒ නිසා බුදුරජාණන්සේ ආකාසානං ඡායතන කියලා ආයතනයක් පෙන්ලා දෙනවා. ඥානවන්තයෙක් නම් මේ රූපයක් දැකලා සියල්ල රූපයන් වෙන එක රූපයක් අරගෙන නියෝජනයේ වශයෙන් එහෙම නැත්නම් ඒක නිමිත්ත කරගෙන ගෙවෙනකම් බලන්න. එතකොට කොච්චර දේවලින් අපි හිත කලබල වෙනවද කියලා. ගෙවෙන්න ගෙවෙන්න අපි නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ තත්ත්වයට වෙනවද කියලා. එතෙන් තමයි ශ්‍රද්ධාව නැතිකම තේරෙන්නේ. එතෙන් තමයි සීල නැතිකම තේරෙන්නේ. එතෙන් තමයි සතිය නැතිකම තේරෙන්නේ. එහෙම කොට ඔක්කොටම එහෙම ශ්‍රද්ධා සීල සතිය නැත්තේ නෑ. හරියට ඒක සැලසුම් කරලා ගියොත් මේ ගෙවන් වීම දකිනකොට අන්තිමට පේනවා ගෙවන් වෙලා ඊගායක පටන් ගන්න ඉස්සලා හැම වෙලාවෙම මේ ආකාශයක් අතරක් පරිච්ඡින්නයක් තියෙනවා. ආන්න ඒක දැකත්තර පස්සේ පේනවා ඒක නිතරංග ජයක්. ඒකට කවුරු රණ්ඩු කරන්නේ නැහැ. හැබැයි නිවන් මාර්ගයට වැටලා තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට Tamanට ඒ ඇති වෙන පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය, බය ගතිය, ආසරණ ගතිය මේ ආකාසානංචායතනයේ නියෝජනයක් වෙන්න ඉඩ තියෙනවා. නිරූපණයක් වෙන්න ඉඩ තියෙනවා. රූපකයක් වෙන්න ඉඩ තියෙනවා. නිදර්ශනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට අපිට සද්ධාව තියනවාද? ඒකට අපිට යන්න ඊට වැඩිය යන්න පුළුවන්කම තියනවාද කිව්වොත් අපිට යම් දවසක ඒ ආකාසානංචායතන කිසිත් නැති කිසිත් නැති කියන්නේ රූපේ නැති තැනට ගිහිල්ලා මේ ආශෙන්තරා පොළොවෙන් උස්සට උස්සනකොට ඇඟට හිරි වැටෙන ගතියක් තියෙන හිරි වැටෙන්නේ නැතුව දැන් ඉතින් පොළොවේ දිගේ ගියා දැන් අවකාශයේ වාතයේ සමතුලිනේ ගත්තා කියලා රූපෙන් සමගන්න පුළුවන්. ඒක එච්චරම තද බල අමාරු දෙයක් නෙවෙයි අරූපේ පැත්තේ ඉඳලා බලනකොට. නමුත් රූපේ පැත්තෙම ඉන්න මනුස්සයාට කාමෙම ඉන්න මනුස්සයාට මේක ජීවත් වෙද්දී ඇතිවෙච්ච මරණයක් වගේ. මේ තමන් ප්‍රිය කරන වස්තුන්ගෙන් වෙන්වීමක් වෙනවා. මේක නිතරම වෙනව නමුත් දැකලා නැහැ. දකින්නකොට අපිට හීන දාඩි දන්නවනේ. දැන් නෑ සද්ධාවෙන් ගිහිල්ලා සීලෙන් ගිහිල්ලා සතියෙන් ගිහිල්ලා මේක එළියේ දවල් එළියේ සිද්ධ වෙන වැඩක් වෙන්න ආන්නේ. මොනවත්ක්ම නැහැ. ආස්වාද ප්‍රසවාසයත් නැහැ, සද්දත් නැහැ, හිතවිලිත් නැහැ. තියෙනවා. ඒක ඒ ලෝකේ තියෙනවා. හරියට බුලට් වදින්න නැති බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුළට වෙලා කුටීරයක් ඇතුළට වෙලා යුද පිටියක ඉන්නවා. යුද්ධ යනවා. අපිට වදින්නේ නැහැ. අපිට ගණන් ගන්නෙත් නැහැ. ආන්න එතන ගියාට පස්සේ මෙන්න මේ ආකාසානං ඡායතනයේ තේරුම් ගන්න කොච්චර අමාරුද? යම් දවසක ආධ්‍යාත්මය ගැන හිතලා ප්‍රතිපත්තිය ගැන හිතලා කෙලෙස් අඩියීම ගැන හිතලා යම් කිසි කෙනෙක් මේ ආකාසානං ඡායතන කියලා පුරුදු කරාට පස්සේ ඒකටත් තණ්හාව හට ගන්න පුළුවන්. ඒකටත් මාන්නය හට ගන්න පුළුවන්. ඒකටත් දෘෂ්ටි හට ගන්න පුළුවන්. මං විතරයි ආකාසානං ඡාය ලැබුවේ. මේ 100 දෙනෙක් ආව රිට්‍රීට් එකට ඔක්කොමලා බයියෝ එක්කම මැට්ටෝ එකෙකුටවත් සද්දාව නැහැ ඕන මං විතරක් විතර යනට ආකාසානංචායතන ගෙච්ච මට මෙච්චර විතර ලොකු පැකට් එකක් හම්බුනායි කියලා ආකාසානංචායතන සංජානාති එක හඳුනා ගන්නවා මමයි ආකාසානංචායතන ඔක්කොටම දුන එකෙකුටවත් බැරි වුණා මට විතරයි පුළුවන් උනේ කියලා ආකාසානංචායතන සංජානාති ආකාසානංචායතන සංඤිත්වා ආකාසානංචායතන මඤ්ඤති එයා ඒක තමන්ගේ නම්බුවට එකතු කරගන්නවා මඤ්ඤණා කරනවා. ආකාසානං ඡායතනං මේ මේ ආකාසානායතනේ ද්විතීය විභත්‍යර දාලා මඤ්ඤණා කරනවා. ඊට පස්සේ ආකාසානං ඡායතන යේ පැත්තේ ඉඳලා බලනවා මේ ලෝකෙ ඔක්කොමලා මැට්ට ඔක්කොමලා කාම ලෝකේ ඉන්නේ මං විතරයි ඉන්නේ කියලා පංචම පස්වෙනිදී මේ විභක්තියට දාලත් වර්ණනා කරනවා. ආකාසානංචේ යතනෙහි හිටගෙන පේන අනිකට කවුරුත් නැහැ ඔක්කොම තාම කාම ලෝකෙනේ කිය. නැත්තම් ආකාසානංචායතන යෙන් කල්පනා කරනවා මෙච්චර මේ නිකන් දුන්නට කවුරක්වත් මේකට කැමති නැහැ. ඔක්කොම කාමෙනේ නටන. ඒක නැත්නම් එහෙම නැත්නම් කියනවා ආකාසානංචායතන මගේ. මේක මං උපයාගත් එක වෙන කවුරුත් නොලබාවා. මට විතරක් ලැබේවා නැත්නම් මගේ අම්මට අප්පට දෙන්න ලැබේවා දුවට පුතාට විතරක් දෙන්න ලැබේවා කියලා ආකාසානං ඡායතනයේ මගේ කරගන්න. මේ විදිහට ඒ අර අමාරුවෙන් කාම ලෝකයේ ගෙවම් කරන්න ගත්ත මේ අඩේ මේ අරගත්ත වාංගුවට ගත්ත දේ කාම ලෝකයේ වගේම හතරාකාරකින් මායා කරනවා. ඒ හතරාකාරයෙන් මායා කිරීම පෙන්වන්න තමයි බුදුජානක මේ කාම ලෝකයෙන් සහ අරූප ලෝකයෙන් මේ ආකාසානංචයත්න වෙන් කළ ගන්න. එතකොට මේක ලබන්නේ ඊටාම දුෂ්කරව. සියලු නිශ්චල වස්තු චංචල දේපල අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා මේක හොඳ සමතුලිතතාවයක් හොඳ වේදිකාවක් නමුත් මේ වේදිකාවේ කාමය වගේම ආකාසානං ඡායතනං ආකාසංචාය සංචාන ආකාසංචා ආකාසානං ඡායත යාය ආකාසානං ඡායතනා නතෝ ආකාසානං ඡායතනං මේති මේක මගේ එයින් එහි එය හතර ආකාරයට කල්පනා කරනවා. ඒක හරියට තමන්ගේ දරුවෙක් දැකලා දරුවගෙන් නම්බුව ලබනවා. දරුවා කෙරෙහි නම්බුව ඇති කරනවා. දරුවා මගේ කියා ගන්නවා. මේ දරුවා කියලා හිතා ගන්නවා. රත්තරන් කැල්ලක් හම්බෙච්චාම ඔය වැඩේම කරනවා. එතනට අවනම්බුවක් හම්බෙච්චාම අවනම්බුවත් අපි හතර ආකාරයට හිතනවා. ඉතින් මේ හිතන මේ හතර ආකාරයේ බුදුරජාණන් වහන්සේ ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා පෙන්නනවා. ඊටාම අපහසුවෙන් නමුත් මේ ආකාසානං ඡායතනෙ කියන එක වශී කරගත්තොත් සිද්ධ කරගත්තොත් ඒ කියන්නේ තියෙන දෙයම තමයි වෙන්කොට අඳුරගත්තොත් තාම නිවන නෙවෙයි එතකොට තේරෙනවා මේ කාම ලෝකේ අපි ඊට වැඩිය කොච්චර දැඩිව අල්ලගෙන ඉන්නවද ඒකයි මේකට එන්න බැරි නමුත් ඒ අල්ලන ඇල්ලිල්ල මේ ආකාසානං විසිත ඇති වෙනවා මොකද අපේ හිතේ ලොකු වෙනසක් වෙලා නැහැ අපේ හිතේ ලොකු දෘෂ්ටියේ වෙනසක් වෙලා නැහැ නිසා අර කාමයේ අල්ලපු විදිහටම හතරාකාරයට අල්ලනවා ඉතින් මේ හතර ආකාරයේ තේරුම් ගන්න අමාරුයි. ඒක හරියට අපි බුද්ධ කියන වචනේ ගත්තාම පඨම ဒုတိ ය තත්‍ය චතුත්ථි පංචමී ඡට්ඨි සත්ති සත්ත්මි තා ආලපන කියන විභක්ති අටකට දාන. ඒක තමයි වර්ණගනන කියන්නේ. ඉතින් අපිට හම්බෙච්චාම ආශා කරන දෙයක් අපි හැම පැත්තටම වර්ණගනක හපහපා බලනවා වගේ ආකාසානංචායතනය කියලා ගන්නවා. ආකාසානංචනත යෙහි කියලා ගන්නවා. ආකාසානංචායතන යෙන් කියලා ගන්නවා. ආකාසානංචායතන මගේ කියලා ගන්නවා. ඉතින් ඒක මේ මම කරන දෙයක් නෙවෙයි. ඒ හැටි මම සම්බන්ධ කරගන්නේ හතර ආකාරයට තමයි. ඊට පස්සේ මේක මට සම්බන්ධ වෙන සම්බන්ධ වෙන වෙලාවේ මම මේක තණ්හා වෙන්න බලන්නේ, දිට්ඨියෙන්ද බලන්නේ, මාන්නෙන්ද බලන්නේ, මුලාවෙන්ද බලන්නේ කියන එක තමයි මේ හතර කියන්නේ. ඒතර අපිට පුළුවන්ද අපි ගිහිගේ වශයෙන් අතහැරලා දාලා తాවකාලිකව අතහැරලා ආපු දේ වශයෙන් මේ සමන් ආයාසයෙන් ගිහිගේ කැප කරලා, අබිනිෂ්ක්‍මණය කරලා උපයා ගන්නාලද මේ ආකාසානං ඡායතනෙ දිහා බුදු වැහෙන් බලන්න. ශ්‍රේක පුද්ගලෙක් වශයෙන් බලන්න. අසුවිරු ඥානත් එක් වශයෙන් බලන්න. රහතන් වහන්සේ නමක් බලන්න වශයෙන් බලන්න. බුදු කෙනෙක් වශයෙන් බලන්න. ඒක අභ්‍යාසයක් වශයෙන් කරතයි. ඒ පවා නාස්තිකවාදයක් විදිහට තමයි පේන්නේ කාම ලෝකයක්. මේ අනිත් ඔක්කොම අමුඩේ ගහගෙන හම්බ කරද්දි මේ මනුස්සයා හම්බ කරපු දේ කාට හරි දීලා පැත්තකටලා අතක් පිට අතක් තියාගෙන නිකන් ඉන්නවා. නිකන් ඉඳලා ඉවල කියනවා මම දැන් ධානයකට සමවැදුණයි කියලා. ඛණ්ඩයි ධානයක් හම්බුණයි කියලා. මොනෝ කරන්නේ? මොනවද ලැබෙන්නේ? එහෙමද අපි ගිහිලා කිය කරේ හම්බ කරන්න එපාද කියලා ඔන්න ඒ මිනිසුත් පහර දාන. මේක හම්බ වෙච්ච එකෙත් මේ මනුස්සයාට පේනවා ලාටු බැදිලා තියෙනවා එයින් උපදිනවා එහි මං මාන්නය ඇති කර ගන්නවා ඒව මාන්නයක් කරන එක මගේ කර ගන්න. මෙන්න මේක පෙන්වීම සඳහා පසු කාලින අටුවාචාන් වහන්සේලා පෙන්වලා තියෙනවා අපිට මේ සම්බන්ධ වෙච්ච වස්තු කාම ලෝකේ වුණත් රූප ලෝකේ වුණත් අරූප ලෝකේ වුණත් අපි මේ විභක්ති අනුව වර්ණගෙන හැටි ආකාසානං ඡායතනය කොහොමද අඳුරගන්නේ මලක් සහ පහනක් සහ දැල්ලක් පහන් දැල්ලක් සහ ආලෝකයක් වශයෙන් අපිට පහන් දැල්ල දකින්නටම ආලෝකය මතක් වෙනවා ආලෝකය දකින්නට පහන් දැල්ලක් මතක් වෙනවා ඒ නිසා ආකාසානං ඡායතනයේ දාඳුනන්නේම ඒට කෙරේ ඇති වෙන තණ්හාවත් එක්ක තමයි තණ්හා වෙනකොටම ආකාසානංචත්ත සංඥා වෙනවා. රත්තරන් මිනිමුතු නෙවෙයි. මේක අරූපේ කියලා. ඒ නිසා පහනක් සහ දැල්ලක් පහන දුරයි ආලෝකේ ළඟයි නැත්තම් පහන ළඟයි ආලෝකේ දුරයි කියලා කතාවක් සින්දුවක් ඇවිල්ලා තියෙන්නේ. අපිට පහන සහ ආලෝකේ දෙක වෙන් කරලා අඳුරන්න බෑ. ආලෝක ප්‍රභවය සහ ආලෝකයේ දෙක එකට ගන්න අපි. අපිට ලස්සන වස්තුවක් දෙන මනුස්සය අපිට ලස්සනයි. අපිට කැත වස්තුවක් දෙන මනුස්සය කැතයි. එහෙම තමයි ලෝකෙ දිහා බලන්නේ. අපිට තේරෙන්නේ නැහැ මෙවනස මේ දෙන වස්තුව හොඳ නරකම නිසා මිනිස්සුත් හොඳ නරකට අපිට පේනවයි කියලා. අපිට පේන්නේ අපිට ගහලයා කියන වචනේ ඇහෙනකොටම කඩුවක් අතර ගත්ත බෙල්ල කපන්න ඉන්න මිනිස්සෙක්. ඉතින් මන්ත රස්සාව ගන්න වෙන්නේ. විමර්ශන ගෙවන්නේ ඒකට. ඒ නිසා මේ කපන ඉන්න මිනිස්සුන්ට තරහෙන් කපනව නෙවෙයි. රුවෙන්ඩාවෙන් ආපු ආම්තුරු කියන දවස් 42ක් කඩරෝර කාමරේ තියන උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහනවා. මොකද හේතුව එයා ඒ ඇති කරපු සමූල ඝාතනයේදී ඉතුරු වෙච්ච අයගෙන් තොරතුරු එකතු කරලා තියෙනවා. ඒකේ තරහට. තව 42 කේම ගැහුවලු. ඊට මා අවුරුදු 8ක ඉඳලා දිගටම වේදනානුපස්සනාව අහලා තිබුණා. ඉතහාය ගහනකොට හිතාන හිටියලු මේ ගහන්නේ ඉලෙක්ට්‍රෝන වලට ඒව කොහොමවත් උඩ පැන පැන තියෙන්නේ. ගැහුවත් උඩ පයින්නවා නැතත් උඩ පයින්නවා මේ හිත නරක කරගන්න එපයි කියලා. ඒකල ලීලීට ඉඳාසේ ගහපු පොලිස් කාර්යයට කතා කළකලු මට ඔයා ගැන පොඩ්ඩක්වත් තරහ ගියේ නැහැ කියලා. එමසට හිතා ගන්න බෑනවා තාමත් යාළුවෙක්. ගුටි කනවා තමයිලු. මම දන්නවා අද උදේ දැන් දෙනවා කියලා. එච්චරයි. අත් දෙක බැඳපු ගම දවස් 42ක් අන්ධකාරයේ එහා කාමරේ ඉන්න කවුද කියලා දන්නේ නැහැ. උදේ ඉඳලා හැඳ ගන්න. ඉතියා කියනවා මට පුළුවන් වුණා මේකෙන් ඈත් වෙලා ඉන්න. එතකොට මට තේරෙනවා මේ මානසික දුක නැත්තම් විඳින්න පුළුවන්. මම ඉතින් අල්ලපු කාමරේ උන් කොහොමද ඉඳලා තියෙන්නේ කියලා. කාටවත් කියන්න එපා ස්වාමීන් වහන්සේ 42 එක එක ජීවත් වෙන්නේ නැහැ කිව්වා. එනකොට කොම්මැරිලා. මරනවා. මේ මාසේ මැරෙලා නැහැ. අද ඉන්නවා කතා කරන්නේ. තාමත් කියනවලු හෙලි කරොත් ආයෙන්න එපා රටට. ආයෙ යන්න තියන්නේ. හෙලි කරන්න එපා. මොකද මෙයාගේ හෙලි කරන්න තියෙන්නේ වේදනාව පිළිබඳව දෝමනස්සේ ගත්තේ නැත්නම් මේ වේදනාව විඳින්න පුළුවන්. විඳින්න බැරි ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතනරක් කරගත්තොත් විඳින්න බෑ. අපි ඉතින් කලබල වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා දෝමනස්සේ ගන්න පුළුවන්. දුකෙන් වෙන් කරලා. ඒ වගේ අපිට ඕනම කෙනෙක් දෙන කෙනා දෙන්නේ හොඳයි කියලා හිත දෙයක් නම් දෙන කෙනා හොඳයි අපිට. අපිට දෙන්නේ නරක දෙයක් නම් ඌ නරක කරන. ඉතින් පොලිස් කාර්යය කරන රාජකාරී. මෙයා එනකොට කතා කරලා ආවලු ඒ පොලිස් කාර්යට පුදුමයිලු. මං කිරි තරහක් ඇති කරන්නේ පොලිස් කාර්යය තියෙන අනිවාර්යයෙන්ම ගහන මිනිහා තරහ වෙන්න එපා. ඌක නේද ජොබ් එක. අපි ගහලියත් එක්ක නේ තරහ වෙන්නේ. නමුත් මස් කපන එක හරකගේ මස් කපන එක මස් රාත්ලක් අපේ අතර දෙනකොට අපි සතුටු වෙනවා. ඌත් ගහලා තමයි. ඌත් බුචර් තමයි. ඒක මස්නේ දෙන්නේ අපිට. නමුත් මගේ බෙල්ල කපන එක නම් මට හොඳ නැහැ. දෙකම කරන්නේ රාජකාරියක්. අපිට කවදාද පුළුවන් ඉන්නේ පහනෙන් දැල්ල වෙන් කර. දැල්ලෙන් ආලෝකය වෙන් කරන්න, ආලෝකෙන් දැල්ල වෙන් කරන්න බෑ. ඒ වගේ තමයි ආකාසානංචයතනේ ආපු ගමන් පහනක් දැකලා ආලෝකයට සතුට වෙන කෙනෙක් වගේ අපි ඒකට ආකාදානංචායතනම් මඤ්ඤති. ඒක මඤ්ඤනා කරන මේක මම මාගේ මගේ ආත්මේ කරගන්න. එහෙම නැත්නම් කියනවා ආකාසානං ඡායතන යා ආකාසානං ඡායතන යාය මඤ්ඤති කියන එක පංචමී විභක්තියට දාලා මලකින් විහිදෙන සුවඳ වගේ. සුවඳ නැති මල් જાති තියෙනවා. නමුත් මල සහ සුවඳ ගත්තාම මලේ කොතනින්ද සුවඳ එන්නේ කියලා පෙත්තක් කරගෙන ඉමල බලන්න. මණි අරගෙන ඉවල බලන්න. පරාග අරගෙන ඉවර වෙන කොතනින් එනවද කියලා හොයන්න බෑ. පහ පහට කඩලා බැලුවොත් එකක්වත් වගේ කියන්නේ නැහැ මලයේ සුවඳට. නමුත් මල එකතු වෙච්චාන් සෝදක් කියලා. ඒක මේ පංචස්කන්ධයට අපි බැඳෙනවා. රූපය අරන බැලුවොත් ඒක සුවඳ නෑ, වේදනා ගත්තොත් සුවඳ නෑ. ඔක්කොම එකතු වෙනවා පස්සේ සුවඳක්. ඒ නිසා අපි මේකට බැඳෙනවා. වෙන් කළ බැලුවට පස්සේ මොකක් ඒ වෙන් කළ බලපුවා මොකක්වත් නැහැ. ඒ වගේ අර මේ ශරීරය බැඳෙනවා වගේ ආකාසානං ඡායතන කියන මානසික தත්වෙට ධ්‍යාන தත්වෙට අපි ඒක ආඩම්බරයට ගන්නවා මම මෙච්චර මහන්සිලා කාමයේ ගවන් කරලා අරමුණක ඉඳලා ප්‍රතිපදාවක ඉඳලා කෙලෙස් අඩු කරලා මේක ගත්තේ ඒක නිසා මේක මගේ මේක මම කියාගෙන ඒකත් එක්ක බැඳෙනවා හරියට මලකට ප්‍රේම කරන්නේ මලයේ සුවඳ ප්‍රේම කරන එක නම් මලට ප්‍රේම කරනවා මලයේ සුවඳ කියලා කියන්නේ ගඳ රස පහස කියන එකේ එකයි නමුත් අර මලක්ෂා සුවඳක් එකතු කර ගන්නවා වගේ අපි එහි ඒ මලෙහි ඇති ගුණයක් විදිහට බලන්න. නැත්නම් මලෙන් ගහෙන් ඡායාව වෙන් වෙන්නා වගේ උදේට ඡායාව දිගට ගිහලා මත්දහනට ලඟ වෙලා ආය හැන්ද වෙනකොට ඈත් වෙනවනේ. ඉතින් ඒ නිසා අපි ගහෙන් නිකුත් වෙන ඡායාවක් වගේ මගෙන් තමයි මේ ධානය ආවේ. මම තමයි ධානයිතිකාරයා. කියාගෙන එයින් ලබනවා. මගෙන් තමයි ධානය ලැබෙන්නේ. නිසා ඒ ධානය මගේ. ඒක දෙන්න ඕනේ මගේ ප්‍රිය අයට විතරයි. ධානයක් එහෙම කවදාකවත් පංගු peeru බෙදන්නේ නැහැ. එහෙමනම් ඇයි ඒකක් දෙන්නේ? දෙන්නේ මොකටද මේ කාමයේ ගෙවම් කරන්න මේ ධ්‍යාන සුඛයක් නැතුව කරන්න බෑ. විශාල කාමයක් ගෙවම් කරන්න මේ ධ්‍යානට ඇති බන්ධනේ දෙනවා. දීලා කියනවා මේකත් බැඳීමක්. කාමයට වගේම. ඒ වගේම වෙනවා ආකාසානංචයතන මේති මඤ්ඤති. මේක හරියට මම කියන පුද්ගලයා ඇතුලේ කරඬු ඇතුලේ තැම්පත් කරලා තියෙන ධාතුවක් වගේ මණිකක් වගේ මා තුල මේ ධානයේ තියෙනවායි කියලා. ධානවල එහෙම නෑ මේ ගෑණියක් තුල තියෙන පිරිමේක් තුල තියෙන කියන කතාවක් ධානේ මට කියලා සැලකිල්ලක් නෑ මම ඒක හරි ආඩම්බර කරගෙන මණිකයි කරඬුවයි වගේ සම්බන්ධ වෙන්න බලනවා ඉතින් ඒක නිසා ඒ දේ නැති වෙනකොට කනගාටු වෙනවා ලැබෙනකොට සන්තෝෂ වෙනවා හැබැයි මේ කාමෙට නෙවෙයි ඉඳුරම් පිනවන්න නෙවෙයි ඉඳුරංගෙන් පරිබාහිර වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති එහ කන දිවසාසේ නැති ලෝකෙත් මෙන්න මේ විදිහටම හතරාකාරයක බන්ධනයක් තියෙනවා ඉතින් ඒ ලෝකේ දකින්න නැතුව මේ කක්ක ගොඩේම ඉඳලා කක්ක ගොඩේම බැඳිලා මැරිලා ගියොත් කක්ක ගොඩේම කක්ක බණුවෙක් කියලා උපදිනවා. යම් මේකින් මේ කක්කාවට වැඩිය අරක හොඳයි කියලා හිතුවොත් මැරුණොත් දිවන් අපිට නැතුව ඒ ලෝකේ ගිහිල්ලා උපදිනවා. ආකාදානං ඡායතනෙ කියන ඒ අරූප ලෝකේ උපදිනවා. ඒ තව ඉස්සරහට අපි යනකොට තේනවා ඒ ලෝකයකට ගියාට පස්සේ එහෙම නැත්නම් ඒ ලෝකයකට ගිහිල්ලා නිවන් දකින්න නැතුව මේ පරිලෝකියොත් විශේෂ මේකට බැඳිලා ඒ ලෝකේ මරණින් මත්තේ හරියට ගියාට පස්සේ බුදු කෙනෙකුටත් එතෙන් කියලා බණක් කියලා කොට ගන්න බෑ යාව. ඊට කන නැතුව යනවා. ගඳ සුවඳ නැතුව යනවා. ඉතින් ඒ නිසා කාටවත් ගිහලා බැනු නිවන් දක්කන්න බෑ. ඒ නිසා මේක ලබන්නේ අර මහා ගූ කන්දක් අයින් කරන්න මිස මේක ආඩම්බරයට බදක්කමට පටලවා ගන්න නෙවෙයි. ඊට පස්සේ ඒක ඊගාට සියුම් දේ විඥාන ඡායතනෙ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිස්ථාපනය කරනවා. විඥානචායතන අකින්චඤ්ඤායතන ප්‍රතිස්ථාපනය කරන. ඉදන් නිස්සයි ඉදන් පජාත කියලා. ඉතින් මේ විදිහට එnde end end මේ ලෝකෙදී රූප ලෝකෙත් අත්දකින්න ඕනේ. කාම ලෝකෙත් අත්දකින්න ඕනේ. අරූප ලෝකෙත් අත්දැකේ නැතුව මුතු බුදු වෙනමයිත්‍රි බුදු හමුර දැකලා මේ ටික වෙයි කියලා. දන් දීලා මේ ටික කරන්න පුළුවන් වෙයි කියලා. සිල්ලා කළා මේ ටික කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බලලා PhD අරගෙන මේක කරන්න පුළුවන් වෙයි කියලා. බුදු කෙනෙක් ඇවිල්ලා ආශිර්වාද කළා මේක කරන්න පුළුවන් වෙයිලා කියලා හිතනවනම් ඒ තමයි අමනකම කියන්නේ. ඒ තමයි අන්ධ පුරුතඥ කම කියන්නේ. ඉතින් මෙතනදී මේ සම්පදම මූලපරියාය ක්‍රමයට බුදුජානසෙක් කරන්නේ මෙච්චර කරදර තියෙන මේ බෞල් දරුවන් රකින්න මේ වේදනාවක් මුනි පිළේන මනුස්සයා කියනවා පොඩ්ඩක් හිත දාලා බලන්න ඔකෙන් ගැලවෙන්න පුළුවන් මේ උපක්‍රමයට මේ ඒකෙත් මෙච්චරම නැති වුණාට කහටක් තියෙනවා කෙලේශයක් ඒ නිසා කැමැතිනම් මේ කාම ලෝකෙන් 100ක් ගැලවෙන්න බෑ සාපේක්ෂව අඩු තැනකට යන්න පුළුවන්. මේ දැනගෙන ඵලයන්. ඒකත් බොරු වලක්. ඒකට ගියාම ඊට වැඩිය සියුම් දෙයකට යන්න පුළුවන්. ඒ නිසා දාර්ශනික හෝ මූල ධර්මාතයෙන් හෝ හිත හදන්න පුළුවන්ද අපිට මේ පරිේෂණ කරන අදහසින් පරිේෂණ කරන මුවාවෙන් මේ කාම ලෝකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. කීකී අබිනිෂ්ක්‍මණය කරන්න දවසකට පැයක්වත්. නැත්නම් ජීවිතේට එක සුමානයක් දේවා. එහෙම නැත්නම් මුළු ජීවිතේම ඒක තමයි ලොකුම දේ. ඒක තමයි ලොකුම කෙලස් ප්‍රමාණය අයින් වෙන්නේ. නමුත් ඒක එක්පමණකේ සම්පූර්ණ වෙන්නේ ඒක සාක්ෂාත් කරන්න රූපයක් සමාදාන වෙන්න රූපයේම හිත පාත්‍රන එකට රූප ලෝකය ඒ රූපේ ගිවන් වෙන්න ගිවන් වෙන්න. රූපේ නොදෙනියම ඇති වෙන්න ඇති වෙන්න. ඡේ වෙන්න ඡේ වෙන්න. වැය වෙන්න වැය වෙන්න අරූපෙට වැටෙනවා මිසක නිවනට වැටෙන්නේ නැහැ. නමුත් මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන සංසන්දනේ තිබුණොත් මේ තුනෙන් අඩු කෙලස් තත්වයට ගිහිල්ලා අඩු ආතතියෙන් තන්න කියලා යන්න පුළුවන් මනුස්සයා පිරිච්ච මනුස්සයෙක්. එයා කාම ලෝකෙන් 100ක් අයින් වෙන්නේ නැහැ. කාම ලෝකේ ඉන්නකොට තමයි තේරෙන්නේ රූප ලෝකේ තියෙන පහසුව. රූප ලෝකේ ඉන්නකොට තමයි අරූප ලෝකේ පහසුව තියෙන මේවා එකිනෙකට සාපේක්ෂව තියෙන්නේ. මේක අපි කොහොමදත් උප්පත්තියම ලබන දෙයක්. අපිට මේවා වෙන් කරලා හඳුනා ගැනීම තමයි අපි මේ ඒ ඒ භාවනා ක්‍රම කරලා හරියට මේ තඹ වලින් පිත්තල වෙන් කර ගන්නවා, රිදී වෙන් කර ගන්නවා වගේ මූලද්‍රව්‍ය වෙන් කරගත්තට පස්සේ වටිනාකම වැඩි. ලෝකේ තියෙන හැම එකම කලවම තියෙන. ඒ නිස්සාරණය කරගන්න තමයි අපි ඔය ධාරා ඖෂ්මක දාලා රත් කරලා එක එක මට්ටම් වලට ගන්න. බොරතෙල් ගන්නකොට ඔක්කොම එකට තියෙන්නේ. ඔගේ ග්‍රීස් ගන්නවා, ඊකට භූමි තෙල් ගන්නවා, ඊකට ඩීසල් ගන්නවා, ඊකට පෙට්‍රල් ගන්නවා, ඊකට ඊතර ගන්නවා. එකම තෙල් වල තමයි තියෙන්නේ. කො වෙන් කරා නැත්නම් ඔය තෙල් පිටිපහදුව කියලා එකක් තියෙන්නේ. ගෝනවලද කොහෙද පැත්තේ? බොරතෙල් ගෙනල්ලා තියෙන. ඕක ඇතුළේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉටි, ග්‍රීස්, ඩීසල්, භූමි තෙල්, petrol, petrol gas, LP gas ඔක්කොම තියෙන එකේ. මේක වෙන් කරාට පස්සේ විකුණන්න පුළුවන්. අර බොර තෙල් දැම්මොත් එහෙම ඩීසල් එන්ජින් එකට ඩීකාබනයිස් කරන්න. ඒ වගේ අපි ළඟ මේ බොර තෙල තියෙනවා. අපිට තියෙන මේක නිසා එක එක මට්ටම් වලට වෙන් කරගන්න. වෙන් කරගත්තා එක එක මට්ටමේ එක එක ಗುಣ තියෙනවා. ඒව තමයි බුදුරජාණන්සේ හරියටම කැඳේ ගල බේරුවා වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ අහන්න ගියා හරිය කම්මැලි. මොන්නේ මේ ඉන්දියාප්පන් කනවා වගේ නෑ. කෝකේස් කනවා වගේ පපඩම් කනවා වගේ නෑ. ඇයි මේක ඒක අනිත් පැත්තේ තියෙන ඉතින් නිසා මෙව භාවනා කරන්න ගිහිල්ලා ඕවා රේඩියෝ එකේ එහෙම ඔය වගේ බණක් කිව්වොත් කොහොම හිටියි කියලා හිතනවා. නේද? එහෙම නැතුව බණක් කියනවා රුපියල් ලක්ෂයක් විතර දෙනවා. ඩායකට මෙච්චරයි දායකයා මෙච්චරක් දෙනවා හෙට මෙච්චර වාට කීයක් දෙනවද කියදයි. මේ වගේ බණක් කිව්වොත් කියයි ලක්ෂයක් දෙන්නම් ආයේ මේ පලාත එන්න එපා. ඌ අහලා මේ මිනිස්සු මොනවා ඉගෙනගන්නද මේ මේ සිංහල බෞද්ධ ටිකක් කතෝලික වෙයි. මුස්ලිම් ආගමට ඒ මියෝ බල්ල මොනක්වත් ගන්න දෙයක් නැහැ. නිසා අපි බුදුහාමුදුරුවෝ බණ කියනටත් ඉන්න ඇති මේ වගේම කට අරගෙන ඉන්න ඇති. තේරෙන්නේ නැති වෙන්න ඇති. මොකද හේතුව gedara nehita තියෙන්නේ. ගෙදර ගියාට පස්සේ රැයට කාලා පුදියන්නේ කවදදෝ කියලා හිතා ඉන්නකොට මේ රැයට නොකා මේ ගත කරන ජීවිතයේ තියෙන කරදරත් එක වහන්න මේ අනම්මනම් කතා කරනවා ධම්මජීවාන්තර මේ ආකාසානං ඡායතනයයි දතුත් නැමිනව මේවා කියනකොට ඒ බුද්ධාගම ඉගෙන ගන්න කාලේ අපි ඕකට එක එක නම් දාගෙන හිටියා. ඒ දවස්වල ඉඳලා මට කටපාඩම්. අරූප ධාන අතර මොනවද? අර මේ කියන ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා චඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤායතන කියලා කියනවා. බලනකොට මේ එන එන විස්තරයක් මේකේ තියෙන්නේ. ඒක කෝසතිය කෝසේ අයින් කරන අයින් කරන යනකොට කොහොමනම අද විද්‍යාඥයන්ට මේක කරගන්න ඕනලා තියෙනවා අවාසනාවට එමෙන්නට බයලජ්ජා දෙක නැති නිසා සීලයක් නැති නිසා ශ්‍රද්ධාවක් නැති නිසා මේකට පරිේශන මීයෝ දාලා තමයි කරන්න හදන්නේ. ගිනි පික්ස්ලා දාලා. නැත්නම් ආශ්‍රයෙන් කට්ටිය ගෙනියලා ඒගොල්ලෝ ස්කෑනර් මැෂින් එකට දාලා කියන ආකාසානං චෛත්‍ය සමාදින්න එතකොට මොලේ ග්‍රාෆික වැඩ කරන්නේ කොහොමද? විඥාන ඡායතනට ගියාට පස්සේ කොහොමද වැඩ කරන්නේ? කරුණා භාවනා කරනකොට කොහොමද වැඩ කරන්නේ? මෛත්‍රී භාවනාවේ ග්‍රාෆ් පෙන්නලා ගෙන්නනවා දලලමතුමාට ඕනම කෙනෙක් ගිහලා භාවනා කරුවොත් දැන් අපිට කියන්න පුළුවන් මෙයා ඉන්නේ ආකාසානං ඡායතනද විඥාන ඡායතන කියලා නිකුත් වෙන තරංග අණු. ඊට ඒත් මේ අපි සංඥාවක් වශයෙන් ගෙස් කිරීලා කරන්නේ. නමුත් ඒ තරමට මේගොල්ලෝ දන්නවා ඒක ලියලා එතන තියෙන කුමන්ත්‍රණය තමයි ඒත් අපි කුමන්ත්‍රණ කියන වචන දානවා. මේක ඒගොල්ලෝ හොයාගත් එකක් කියන්නේ කැමැති අපි වගේ මේ ගොරකයෝ දන්නවයි කියලා දැනගන්න කැමැති නැහැ. අපිව දැක්කොත් මරනවා. ඒගොල්ලන්ගේ පරිේශන ඇත්නම් ඒගොල්ලගේ අන්තරයකින් ඒගොල්ලෝ කෙනෙක් භාවනා කරලා ඒගොල්ලෝ පරිේශනය කරලා ඒගොල්ලෝ හෙලි කරපු මේ රිසර්ච් පේපර් එකක් දුන්නොත් වහාම පළ කරනවා. මේ කොහෙද නැති ආම්තු කෙනෙක් භාවනා කරලා කිව්වයි කියොත් තියෙන පිස්සු ඒව විද්‍යානුකූලනේ ඒව නිකන් ගුඪ ධර්ම. ඌව කවුද කරන්නේ කියලා සම්නික දැන් බලන්න මේ භාවනා කරන ලෝකේ පළවෙනි ප්‍රවෘත්ති කාගේ ප්‍රවෘත්තිද පළවෙනි කියලා. පළවෙනි හරියක් මේක ඇමරිකාව හොයාගත්ත කිව්වොත් ඉහළම මට්ටමේ විද්‍යා සංග්‍රහවල පළවෙනි. මේ ලංකාවේ කෙනෙක් හරි මේ කරලා කිව්වොත් දැන් පිස්සු ඒ මනුස්සයා මේ බීලා උළු නරක් වෙලා එහෙ නැත්නම් මේ මුලිය අප්සෙට් එකක් වෙන ඉවන්න මෙහෙට අපි මොලේ හදලා ඉවන්නම් කියලා ගී ගමන් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා සදා සොත්ති වෙන්නේ. නිසා මෙවුවා අපි බුදුහාමුදුර අපිට දීපු දයාද මේ කාමෙටම යෙදිලා කාමෙම ගෙවිලා කාමෙම අමුඩ ගහගෙන හම්බ කරන කන අතරේ ඔක්කොටම එන්න කියන්න එපා මෙව්වට කරන්න බෑ. මොකද ආපු කෙනා තේරුම් අරගන්න ඕනේ මේකට ගියොත් විතරයි රූප ලෝක අරූප ලෝක දැක්කොත් විතරයි මේ කාම ලෝකේ පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන්. හැබැයි එකක් එනවා. ඒකවත් විනිශ්චය කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. මොකද කාම ලෝකෙ මිනිස්සු කැමති නැහැ විනිශ්චයට. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ දන්නවයි කියලා. ඉතින් හොඳයි. දන්නවා යා තියාගන්න. පුළු පුළුවන් වෙලාවට රූප ලෝකේ නැත්නම් අරූප ලෝකෙට ගිහිල්ලා පැත්ත කරනවා තාපසයා එහෙම තමයි හිටියේ සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට මේ ලෝකේ හිටියේ නැහැ. එයා මේ ලෝකෙදීම අරූප ධානය උපදවාගෙන අරූප භ්‍රමතලයකට වෙලා ඉන්නවා. ඉඳපු ගමන් එනවා රජුරන්ගේ උද්‍යානයට අවිලා අවශ්‍ය ලුණු ටික ඒ ටික කරගසගත් ගියා. ඒත් ආරංචි වෙනවා සිද්ධාර්ථ කුමාරෝපත්‍ය හම්බුණා. වහාම රාජමාලිගාට බලනවා මේ මිනිසා කවුද? එතකොට තේරෙනවා බුදු ගුණ බුදු වීමේ පින තියනවායි කියලා. අඬනවා. hina වෙනවා. ඇයි අඬන්නේ? මම බුදු වුණාට මට බණ අහන්න වෙන්නේ නැහැ. මම ඉන්නේ අරූප ලෝකේ. එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. මොකද ඒකට ප්‍රේම කරනවා. ඇයි hina වෙන්නේ? අනේ මනුස්ස ලෝකෙට සත්‍ය ප්‍රකාශ කරන උත්මයෙක් වෙනවා. ඉතින් සුද්ධෝදන රජු හිතනවා අපලයක් කියලා. ඒකේ බුරුම සංසලා කියනවා ඇයි ඒ කට්ටිය ඒ කෙනා අඬන්නේ යාට ඕනනම් ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා එන්න පුළුවන් නේ කාම ලෝකෙට. එන්නේ අරකට තියෙන ආකර්ෂණය. අරූප ධ්‍යාන වල තියෙන ආකර්ෂණය. ඒ නිසා ඒක ලබනකොට දැනගන්න ඒක කාන්ති මධ්‍යයක්, කාන්දමක් වගේ එකක් ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපි කාම ලෝකේ ඉඳගෙන මේක හදාarලා ඒකට යන්නේ ඒකෙන් එහාට පණින්න. එහෙනම් ඒක අල්ලා ගන්න නෙවෙයි. ඒ නිසා මේකත් මේ සබ්බදම මූලපරියායේ එක සම්දිස්ථානයක් මිස අවසානේ නෙවෙයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම උපයන්න පුළුවන් පුළුවන් කරන්න. උපයගෙන ඒකේ තියෙන තාජිනාව බල්ල එහා පැත්තට යණ්ඩයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ගලවගෙන යන්නේ. ඉතින් එතනින් මම අද ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඒ කරගෙන යන භාවනා ඇත්තන්ට නැතුව මේක කවදාකවත් සාක්ෂාත් කරන්න බෑ. මේක දැනටමත් හුඟ දෙනෙක් උපේලා තියෙන හුඟ දෙනෙක් බයයි මේකට. අරමුණ නැති වෙනවා කියලා, නිජමත වෙනවා කියලා, හීන දාඩි දානවා කියලා, අසරණ වුණා කියලා කම්මැලි වුණා කියලා ප්‍රතික්ෂේප කරනවා. හරියට සීලෙන් හරියට සද්ධාවෙන් හරියට සතියෙන් ගිහිලා බලන්න මේක පිළිබඳව බුදුරජාණන්සේ දේශනා කරන දේ වෙන්න ඇති කියලා බැලුවොත් ඒක ලොකු ජයග්‍රහණයක්. අන්නේ ජයග්‍රාහී හැඟීමෙන් යෝනිසමංශකාරයෙන් බැලීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි අර තාමත්තර චාරිත්‍රයේ පවත්වන කියන චාරිත්‍රයක් නේ ධර්ම දේශනය වුණාට පස්සේ ඒ මණ්ඩපයේ මේ ඉඳගෙන ධර්ම සාකච්ඡාවකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉඩ සලසනවා. ඒ චාරිත්‍රය හිපත් කරමින් ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු කාරණා මත කාටද කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට පොඩි වෙලාවක් අරගනිමු. ධර්ම සාකච්ඡා ස්වරූපේ එහෙම දෙයක් නැත්තම් නැත්නම් එහෙම දෙයක් સમાප්ත වුණාට පස්සේ අපි ඒතාවතා ජාති ගාථා සජ්ජායනා කරලා දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. කාට හරි ප්‍රශ්නයක් සාකච්ඡාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටිනවා. මට තේරුම් හිතේ කියන්නේ ජීවිත දෙයක් නෑ. දැන් ගෙවි දකින්නකොට ආසංකාංකණයට යම්සි පුජ්‍යලේ වත් වෙනවා නම් ඒක විදර්ශනාවට යොමු වුණාම ඒක කොහොමද කියලා. ඔයක ගෙවෙනකොට මේ ගෙවුනේ රූප ලෝකයේ. අශීර්ෂියක් ගෙවෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ අරූප ලෝකයේ. දැන් ඉන්නේ අතරමැද. කඹේ ආයතන මාංශය දිග පොල්ලක් අරගන්නේ කඹේ සමබර කරන්නේ. ඒතකොට තේරුම් ගන්නවා කාම ලෝකෙත් වගේ අනිශ්චිත දෙයක්. මේ ලැබපු ආකාසානංචයතන මේ දෙක මැද තත්ත්වයක්. රූප ලෝකෙත් නෙවෙයි අරූප ලෝකේ එහා කෙලවට ගිහිල්ලත් නැහැ. මේකත් අර හිතපු කාමයේ වගේම තණ්හාමාන දිට්ඨිය ඇති කරන දෙයක්. මේකත් කියවෙනවා. මේකටත් මන මනාප ඇති වෙන්න පුළුවන් අමනාප ඇති වෙන්න. අමනාප තමයි බය. නිදිමත වෙනවා. මේ මොනවා වුණාද කියලා දන්නේ නැති වෙනවා. මතක නැති වෙනවා. කම්පණිය <laughs> වෙලා ගැසිලා ඉන්නේ ආපහු. ඒක නෙමෙයි ආකාසාංශය කියන්නේ. ඒ වගේ ඉඳලා එළියට එන වෙලාවේ ඇති බයට තමයි ආපහු මේ කාම ලෝකෙට එනකොට ගැසිලා හිටිනවා අපි. ඒ තරම් අරකට හුරු නැහැ. නිකන් හීනෙන් බය වුණා වගේ. ඉතින් මේක නැති කරන්න තමයි සද්ධාව කියන එක බුදුහාමුදුරු දීලා තියෙන බලාස්තිලා ඵලයන්. මේක නැති කරන තරම් සීලයක දීලා තියෙන ඔය ගැසිලා ආවට සිල් කැඩෙන්නේ නැහෙනි. මේක ගැතුණා ගැස්සුණායි කියලා සතිය කලන්නේ නැති වුණොත් අන්න ආරිපුත්‍ර සාන්ති කියනවා සති බලය. මේ මොනයි කියලා සතිය හප්ප ගන්න එපා. කලබල වෙන්න එපා. ගැසිලා ආවට පස්සේ කොච්චර වෙලා යනවද නැවත සතිය පීටන්න කියන එකෙන් ඉක්මනට සතිය පීටන්න වුණා නම් මුන්ත භාවිත හිතක් තියෙනවා. ඊට පස්සේ සතිය පිටව ගන්න ඉතින් සඩුවක සාදාලා නැගිටලා ගුරුවරයත් අතල්ලා කමටහනත් අතල්ලා සිවුරුත් අරලා යනවනේ එනේ ඉතින් අභාවිත මනසක් ඒ මොකද ඔය ටෝටි ලොකු කම්පැනි එකකට මොන දෙන්න වෙනව මරණ අවස්ථාවේදී දැන් කරන්නේ ඒකට ටික ටික මේ ජීවිතේ ඉඳද්දි මේක නැති තැනකට ගිහිල්ලා ආපහු ගෙනත් දෙනවා ආයෙ නැත් තැනකට යනවා ආයෙ එනවා ඉතින් ඒකට අර තද බලපෑයක් එන්නේ නැහනේ ඒක හුරුවක් නේ මේක පෙර හුරුවක් ඒක තමයි විපස්සනා කියන්නේ ඒ ගෙවීම් දකින්න වෙලාවවලදී ඒ ඔය තියපු බය වීම ගැටීම් මරගෙන කොහොමද නැතුව ඒක දැන් බලන්න පුළුවන්. ඒක තමයි කෙලස් කියනවා කියන්නේ. බය එනවා මම වැඩිපුර බුදුහාමුදුරුවෝ අදහගන්න. මම වැඩිපුර මගේ මගේ සීල කැඩලා නැහැ. මම මරිච්චා. මේ වගේ වෙලාවක මරණේ කොහොමද? මම බුදුන් අදහන්නේ සීලේ තියෙනවා, සද්ධාව තියෙනවා. ඒතුට යාර තියෙනවා යකා ඉච්චර කියන තරම් කළු පාට නැහැ සද්ධාවෙන් යන මනුස්සයා. සීලිය අදහන කෙනාට සතිය අදහන්න නැති කෙනා ඉතින් නූල් බඳිනවා බය වෙනවා කියන්නේත් නැහැ. කියන්න බැරි තරම් ඒක ගුඩයි ගුප්තයි. ඒ කියන්නේ කෙලස් බරිතකම. ඉතින් අපි කරන්නේ පිරිසක දාලා යාට කතා කරවනු. කතා කරන කතාවට යාට දෙනවා අයියෝ ඕක නම් වෙලා තියෙනවා. අරයා කීප එක තමයි වෙලා තියෙන්නේ මට කියා ගන්න බැරි කමයි තියෙන්නේ බයටම. ඉතින් කතා කිරීම හරහා කෙලස් කැපීමක් වෙනවනේ. සබකෝලින ජීවීමක් කරන දැන් පොඩ්ඩලමෙන්ට සභාවක් කතා කරන්න දෙනකොට අපි කරන්නේ එයා කතාව දන්න පළවෙනි වාක්‍ය දෙක කියනකම් උගුරකට වේනවා ධනිස් පොල්කට ගහනවා දඩ බඩ ගන්නවා. ටිකක් වෙලා ගියාට පස්සේ ඒක ඇරෙනවනේ. සබකෝලේ නැති නේ වගේ බුදුහාමසේ සබ නැතිකරන්න සබකෝලේ නැතිකරන්න සාරා සංඛ්‍ය කල්පලා පෙරම් පුරලා ওই නැති වෙන පැත්ත බලපන් ඒක හිතරක් කියපන්. කියලා මේ කමඨාන් සුද්ධ කිරීමේ කලාවක් අඳුරලා දීලා තියෙනවා. ඇති වෙන පැත්ත බෝ වෙන පැත්ත නෙමෙයි සාහිත්‍ය කියන්නේ. මේ නැති වෙන පැත්ත බලපන් ඒ කාබා කාලකණ්ණි ගමන් නෙමෙයි. ඒක මේ උච්ඡේදයක්වත් විනාශයක් නෙවෙයි. ඇති වෙන හැමදේම නැති වෙනවා නේද? අය කිව්වහම මොකෝ. අපේ සාහිත්‍ය කිසිම තැනක නැහැ. කිසිම තැනක නැහැ මේ බබෙක් මැරෙනකොට බබා දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය. අම්මා මැරෙනකොට අපච්චි මැරෙනකොට ඒ කැළඹෙන ගතිය මේ මේ ගියාත්මේ අපච්චි දැන් කෝ ඊගාත්මේ නික අපච්චි කෝ මේ ඉන්න අපච්චි මැරුණාට බය කියලා කියන්නේ Tamanට තියෙන බයම තමයි වෙන අපච්චි කෙනෙකුට ඇති බයක් නැහැ. Tamanට තියෙන ආත්ම ස්නේහය නිසාමයි වට වෙලා ඉන්න කට්ටිය ඇති වෙන නැති උන්ට සැලෙන්නේ. ඒ ආත්ම ස්නේහය හේව නැල්ලක් ඒක. අපි හිතන්නේ වනේ මන් නම් උනත් කමන්නේ මේ මගේ අම්මට මුකුත් වෙන්න දෙන්න බෑ. දරුවට මුකුත් වෙන්න බෑ. ජාතියට මුකුත් වෙන්න දෙන්න බෑ. ඔය ජාතිය අපි කියන්නේ අහන්නේ නැහැ. උඹ උඹ වැඩක් බලාගනි කුද. උදාහරණ කියනවා මේ පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නැත්ති කුතෝ පුත්තා කුතෝ බය. කුතෝ දහන. ඉතින් මට හිටිය බාලමල්ලි කියලා එක්කෙනෙක්. ඉතින් ඒක මට ඇවිල්ලා අපි දෙන්න එකට දිගට බොන්නේ බොන්නේ අනම්මනම් කිරුවේ එකද ඉඳලා ඌ මට ඇවිල්ලා කියනවා ඔක්කොම සෙනෙන්දන අයියට මොකක්වත් නැහැ මට ගෑණියක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා. මම කොහොම සන්තෝෂයි. මම සන්තෝෂයි මට ගෑණියක් නැහැ කියලා. මම සන්තෝෂයි දරුවෝ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා මේ අත්තාය මොකද්ද ඉතිබාලෝ විඤ්ඤති බාලය මේ විතර වෙහෙස ගන්න මට ගෑණියක් එන ගෑනට කෙන්න හැරෙනකොට කෙස් පැහෙනකොට කූටලා එනකොට මෙන්න මිනිහට උන ආච්චි ළමයි හැම වෙලාවෙම තම්බිට අමාරුයි. ඉතින් දරුවට අමාරු නෝ රොන්න තම්බිට අමාරුයි. මොකද මට ගෑණියක් නැතිසම කොයි ගෑනට කුරුලා ආවත් මට බන්නේ නැහැ. කොයි දරුවට ගාණියක් කන ළමයි හැම වෙලාවෙම ළමයි දරුවා දෙන්නම මරනවා කිව්වම මට ගන්න නැහැ. දෙන්නම ලස්සනට හම්බුණා කිව්වත් මට ගන්න නැහැ. මට ව්‍යංජනේ නැහැ. Tamanට Tamanවත් නැති එකේ මොන දරුවද මොන වස්තුවද කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඔය කියලා තියෙන ඕගොල්ලන්ට. අපි සැලෙන ඕන නිස්සරණේ ගහක් කපල අපේ කවුරු පොලිසිය රැස්න ගියා ඔන්න තද වෙනවා අපි. එහෙම කොහෙද අපේ අපේ කම්පැනි කට්ටියට ඒවත් දාන්න බෑ කියලා. ඉතින් අපි අරන්නේ මාර්ගවලට පස්සේ ඒකත් <laughs> වෙන තැනට ගියාට පස්සේ ඒ අරන්නේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා මේ අරන්නේ නැහැ. ඒකෝට කියන්නේ අපි චපලයි අපිට කිසිම නැහැ අපි නිකන් පාසි වගේ තැනක මුල් බහැලා නැහැ කියලා. ඉතින් අපි පාසි අල්ලන කට්ටිය බුදුහාමුදුරු බාලයයි කියලා කියනවා. ඉතින් මල්ලිගේ නමත් මගේ බාල මල්ලි කියලා උට කියන්නේ. ඉතින් මම ඌට ගාතාව කිව්වා. ඒ වැඩි දේවල් අල්ලගත්තොත් වැඩියෙන් සැලෙනවා. අල්ලගන්නේ නැහනේ. කොච්චර අල්ලගෙන හිටියත් අතහැරියට පස්සේ තියෙන සුදිය සූස්තිය කොසම සොමිය කියලා ඉවර කරන්න බෑ. ඒ රස්සාව අතහැලා ගිය දවසේ මම නිල්ලඹ ගියා නිල්ලඹ කියලා භාවනා කළා මම සුද්ධිට සුද්ධි හිටියේ මම කියලා සුද්ධිට මේ දවසට රුපියල් 180ක් ගෙවන්න ඕනේ දවසට මට මතක නෑ මොකක් හරි ගාණක් දවසට ගෙවන්න ඕනේ මොකද මෙන්න ගාණක් තියෙන තල්ලි ඊට පස්සේ කන්න පොත් තියෙනවා උඹට ඕන ලියලා බිලක් කඩාගනි ඕක ගාණක් නෑ කියලා ඉතින් මේක ගණන් ගත්තේ නෑනේ මම මම දන්නවා ඊට පස්සේ මම කොහොමද පණිඩයක් කියන්නේ මොකද්ද මම රස්සාවත් ඇදේ කියලා ඒක උඹ පිරිමෙක් නොවුනා නම් මම ඔබ බදාගෙන කිස් කරනවා මං අතහැරපු දවසේ මට ආපු ජොලිය ඒකලික මේ පෙන්නලා මෙන්න මේ පලාති ආකාශය පේනව නේද මගේ හිත දැන් මේ වගේ බැඳෙන තියෙනකොට රස්සාවට තියෙන ආශාව තේරෙන්නේ ඒක ජොබ් එකකින් එලවලා දාලා නෙවෙයි අතාරින්න අතහැරපු දවසේ පේනවා මේක මොන කැඹිරිල්ලක්ද මේ බඩ විහිද රකින්න ඔච්චරම නටන්න ඕනේ තොරන් ගහගෙන තමන්ගේ බඩ විත රකින්නේ මේ කරන්නේ. අපි එහෙම නෙවෙයි. ඉදිරියත් රකින්න ඕන, ගෑනිත් රකින්න ඕන, දරුවත් රකින්න ඕන, කෙවල් කුලිය ගෙවන්නත් ඕන, බිල ගෙවන්නත් ඕන. ඉතින් අන්තර බලට කොච්චර හම්බ කරුවත් නැති මොකද ගෑණි කවදාකවත් සන්තෝෂ වෙන්නේ නැහැ. දරුවෝ කොහොමද කරන්නේ? දරුවෝ කියන පැහැදිලිවම තාත්තට ඔයිට වැඩිය මට දෙන්න පුළුවන්. තාත්තා දෙන්නේ නැත්තේ තාත්තගේ ඕන් නැතිකම. ලොකු අයර දුන්නාට මට දුන්නේ නැහැ කියලා පොඩි මල්ලි තරහගෙන. එක එක සතුටු වෙච්ච කතාවක් අහලා තියෙනවා කොහේ යන්නේ. උඹස් කටවල් වගේ. කොච්චර වතුර පිරෙවත් පිරෙන්නේ නැහැ. ඉතින් ඒව කට්ටිය වැඩි වුණාට පස්සේ නම්බු වෙනවා නම් ඒ කියන්නේ මකර කටවල් රාජිකට රම්පු කරනවා කියලා. මේක කියන්න හොඳ නෑ. ඔයගොල්ලෝ අර අඳුරන නිසා මං කියනවා. පිටේම තට්ටේ තන තන කිව්වනම් මෙව්වද බණ කියන්නේ, මෙව්වද බුද්ධ ආගම කියන්නේ, මෙහෙමද මිනිස්සු උනන්දු කරවන්නේ කියලා කියන්නේ. අර මෙහෙට එන කට්ටිය ටිකක් ලාවට වගේ දන්නවා මේ පිස්සු ආමතුරු කෙනෙක් ඉන්නවයි කියලා. ඒක නිසා විශේෂ මේ සංඝයාත් කැමති නැව්වා කියනහට. ඔය සංඝයාටත් ඔය තියෙන ලාභ සත්කාර අඩු වෙනවනේ. ඒ අල්ලගත් එක ඌ ඔය පොට වේරගෙන යනවා. අනික් කට්ටිය හොරෙන් කියනවා ධම්මජීවම් රෝගකට ගණන් ගන්න එපා. ඕගොල්ලෝ හිටතරක් කරගන්න එපා. ඕගොල්ලෝ <laughs> අද ගොයර තේරුණාද? ඔබ හම්බෙලාම තේරුණා කියලා කියනවා. <laughs> හරි අපි එහෙනම් මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවාරි කවුරු හරි කාට කරනවද මොනවද නැහැ. අපි එන ඊත්තවතා ಜಾති ගාථා සජ්ජහනා කරලා අපේ දේශනා ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා.